ජාතිංච පජානාති ජාති සමුදයංච පජානාති ජාති නිරෝධංච පජානාති ජාති නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවුසු අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු ආගතු ඉමං සද්දම්මන්ති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම මේ මොහොතේදී සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් සසර දුක්ගිනි නිවීම පිණිස දේශනා කළ සද්ධර්මයෙන් දිගක් ශ්‍රවණය කරන්ට විශේෂයෙන්ම අද දවසේදී අපි හැම දිනාටම වටිනා දවසක් සිංහල මාස ක්‍රමයට අනුව බලනකොට වසරක් ගෙවිලා නව වසරක් උදා වෙච්ච මොහොතක පළවෙනි පොහොය ඉතින් අලුතෙන් එළඹිච්ච නව වසර අපි හැම දිනාගේම ජීවිත සැපවත් භාවයකට පත් කරන්න පුළුවන් වටිනා ධම් පරයයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාතෘකා කළේ පින්තුනි අවුරුදු කොච්චර අලුත් වුණත් දවසින් දවස කොච්චර අලුතෙන් ලෝකයට දවස් පහළ වුණත් අපේ ජීවිත අතීතයේ නැමැති සෝචනීය බැම්ම තුලින් එක තැනක පල් කරනවා. ලෝකයේ හැම වෙලාවකම හැම මොහොතකම අලුත් අලුත් ධර්මතාවයන් උපදවද්දී අලුත් අලුත් ධර්මතාවයන් පවතිද්දී අපිට හැමදාම හම්බ වෙන්නේ එකම එක රටාවක්. ඒ පින්වතුනි මේ ලෝකයේ තුල ඇති විෂමතාවයක් නිසා නෙමෙයි අපේ මනස තුල අපි හදාගත්තේ නැති අපේ මනස තුල පවතින අවිද්‍යාව නැමැති කෝෂය නිසායි එහෙම අපිට මුළු ලෝකෙම නතර වෙලා වගේ හැමදාම එකම දෙයක් තුල ජීවිතේ පවතින්නේ. එබඳු ජීවිත රටාවක් තුල ගෙවෙන කොටයි කරදර ප්‍රශ්න දුම් දුක්කම් කරළු ඇති වෙන්නේ. යම් කිසි කෙනෙකුට මේ ලෝකය හැම වෙලාවෙම නැවුම් බවකින් නම් ලැබෙන්නේ දකින්ද එයාගේ ජීවිතයට අතීතයේ ගැම්ම විසින් ඇතිවෙන දුක් වේදනාවන් ඇති වෙන්නේ නැහැ. එයාට හැම වෙලාවෙම සුව සොම්නසක් ඇති වෙන්නේ. රහතන් වහන්සේලා කියලා කියන්නේ අතීතයේ ගෙවුණු අත්දැකීම් නැහැ. අතීත අත්දැකීම් නැහැ. අනාගත බලාපොරොත්තු නැහැ. වර්තමානයක ඊතා සුවෙන් සනසිල්ලෙන් වාසය කරනවා. අපිටත් පුළුවන් පින්වතුනි එබඳු මානසික මට්ටමක් හදාගන්න ඒ මේ ධර්මයේ තුලින්. ඉතින් විශේෂයෙන් අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ මේ නව වසර තුල ඒ ගෙවුණු අතීතයේදී ගෙවුණු අවුරුද්දේදී අපි අතින් වෙච්ච අඩුපාඩු වැරදි තියෙනවා නම් මෙලොව පරලොව දෙකේම පිරිහීම පිණිස පවතින එබඳු අඩුපාඩු වැරදි වෙන විදිහට කටයුතු කරන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් කරගන්න හොඳ අවස්ථාවක්. ඒ වගේම ගෙවුණු අවුරුද්දේදී අපිට කරන්න බැරි වෙච්ච යුතුයකම් තමන්ටත් අනුන්ටත් හිත වැඩ යහපත පිණිස පවතින කුසල ධර්මයන් කරගන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරන්න හොඳ අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කලින් කල ආත්ම සම්පත් ආත්ම විපත් පර සම්පත් පර විපත් මෙනෙහි කළ බලන්ට කියනවා නුවණැත්ත විසින් ආත්ම සම්පත් ආත්ම විපත් කියලා කියන්නේ ආත්ම කියලා කියන තමාට ආත්ම සම්පත් කියලා කියන්නේ තමාගේ යහපත බලන්ට කියනවා අතීතයේදී මගේ අතේ මෙහෙම යහපතක් වුණේ නැහැ අනේ මේ ඒ යහපත මම දැන් කරගන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරන්නේ ඊට පස්සේ විපත් කියලා කියන අතීතයේදී මගේ අතින් මෙන්න මේ වගේ වරදක් වුණා. ඒ වරද මං ආපහු කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්න ඕනේ. පර සම්පත් පර විපත් අනේ අනිත් අයට මට යහපතක් කරන්නට බැරි වුණා. මම ලෝකයට කොහොම හරි යහපතක් කරන්න ඕනේ කියලා දිෂ්ඨාන කරන්න ඕනේ. පර විපත් කියන්නේ මගේ අතින් අනුන්ට හිලිහෙර කරදර වුණා. ඒක මම හදා ගන්නම් ඊට පස්සේ එහෙම වෙන්න දෙන්නේ නැහැ කියලා හැම වෙලාවෙම ආත්ම සම්පත ආත්ම විපත් පර සම්පත් පර විපත් මෙනෙහි කරලා බලන්න කියනවා. අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් උදා වෙනවා කියලා කියන්නේ ඒ වගේ මානසිකාරයකට හොඳම අවස්ථාවක්. ඒ නිසා මේ පින්වතුන්ද ඒක අවස්ථාවක් කරගෙන තමන්ගේ ජීවිතයට හැරිලා ජීවිතය ආවර්ජනා කරලා බලලා අඩුපාඩු වැරදි තියෙනවා නම් හදාගෙන අත්පසු වෙච්ච යහපතක් තියෙනවා නම් ඒක ගන්න අදිස්ථාන කරගන්න ඕනේ. ඒ වගේම ලබන මාසේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 2600ක් පිරෙන අවස්ථාව පින්වතුනි බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600 කට ඉස්සෙල්ලා ලෝකෙ පහළ වුණත් අද දවසේද ජීවමානව වැඩ ඉන්නා වගේ මේ ධර්මය බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට වටින්නේ මේ ජරා මරණ සංඛ්‍යාත සසර දුකටපත් වෙලා ඉන්න සත්වයන්ට ඒ දුකින් ඈතර වෙන්න තියෙන එකම මඟ එකම තොටුපළ විවර කරලා දෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලා. ඉතින් ඒබඳු මහෞත්තමයන් වහන්සේ නමක් පහළ වෙලා අවුරුදු 2600ක් සපිරෙන මේ මොහොතේදී ඒ මහෝත්තමයන් වහන්සේට කරන කෘතුපාකාර ගුණ සැලකීමක් හැටියටද උන්වහන්සේගේ බලාපොරොත්තු වුණේ මේ ලෝක සත්‍යය එක්කිනා එක්කිනා හරි සසරයෙන් එතර කරවන්නට ඉබඳු බලාපොරොත්තුව ඉෂ්ට කළ දෙන්න අපිට ලැබෙන අවස්ථාවක් මේක ඒ බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් කළ කැපවීමට කෘතුපාකාර ගුණ සැලකීමක් හැටියට ඒ බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මය අපේ సంతානෙ උපදවා ගන්නට අපි උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ නිසා එම අදහස දැතු හැම දිනාම බොහොම වමනාවෙන් බොහොම හොඳින් මේ අවස්ථාවේදී දේශනා කරන මේ ධර්මය ශ්‍රවණය කරන්ට ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි තා ගෞරව සම්ප්‍රුක්ත බවින් මේ ධර්මය අහුවත් පින්වතුනි ඒකලාභය සැලසෙන්නේ බුදුරජාණන් වහන්සේට නෙමෙයි අපිටමයි මේ දුක් සාගත සසරේ ඒ මේ යත කෙලවරක් නැතුව විටක උඩක විටට විටක යටක ඒ මේ යත අපි හැම කෙනෙක්ම දුවනවා සැරිසරනවා ඒ මේ සද්ධර්මය නොදන්නා කම නිසා සද්ධර්මය අවබෝධ නොවුණු කම නිසා සද්ධර්මය අවබෝධ කර නොගත්ත නිසා ඉතින් මේ සද්ධර්මය අවබෝධ වුණොත් අවබෝධ කරගත්තොත් පින්වතුනි අපිට මේ සසර ඒතරම් දුක් විඳින්න වෙන්නේ නැහැ. ඉතින් මේ සසර දුක අවසන් කරන්නට අවසන් කරගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පරයය පිහිටලා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තමයි මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ සම්මාදිට්ඨි සූත්‍රය. ඒ සූත්‍රය ආශ්‍රිතව සම්මාදිට්ඨිය නැත්නම් නිවැරදි දැකීම කෙනෙකුගේ ඇති කරගන්නට කාරණා 16ක් පෙන්වලා තියෙනවා. ඒකෙන් අපි කර්මපත වාරය ගැන, ජරා මරණ ගැන මේ ඉස්සෙල්ලා කියලා දීලා තියෙනවා. අපි දැන් අද කතා කරන්නට යන්නේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස නිවැරදි දැකීම ඇති කර ගැනීම පිණිස සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළ ಜಾති වාරේ ಜಾතිය පිළිපද දේශනා කළ දහම් පරයය මේක ඉස්සෙල්ලා මම ඒක කියලා කියනවානේ කිව්වද? જાතියකට කියේ නෑනේ. මටත් මතක. එතකොට එක්තරා දවසක් භික්ෂුන් වහන්සේලා චරිත් මහ රහතන් වහන්සේ ළඟට ඇවිල්ලා එවැත්නි සාරිපුත්‍රයන් වහන්සේ සම්මා දිට්ඨිය ඇති කරගන්නට ක්‍රම තියනවාද කියලා අහලා ඒකට උත්තර වශයෙන් සරියත් මහ රහතන් වහන්සේ ක්‍රම කීපයක් පෙන්වලා ජරා මරණ ගැන පරයය දේශනා කළාට පස්සේ භික්ෂුන් වහන්සේලා අහනවා අවත්නි සාරිපුත්‍රයන් වහන්සේ ශ්‍රාවකයාගේ සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස ධර්මයේ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වීම පිණිස ශ්‍රාවකයන්ගේ දැකීමේ ඍජු බව ඇතිවීම පිණිස පවතින සම්මා දිට්ඨිය ඇති කරගන්න තව ක්‍රමයක් තියෙනවද කියලා එතකොට සරියුත් මහ රහතන් වහන්සේ කියනවා සියාවුසෝ වැවැත්ම තියනවා කියලා යතහකෝ ආවුසෝ ආර්ය ශාවකෝ ජාතිංච පජානාති ජාති සමුදයංච පජානාති ජාති නිරෝධංච පජානාති ජාති නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තවතාපිකෝ ආවුසෝ ආර්ය ශාවකෝ සම්මාදිට්ඨිය හෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ීමන් සද්ධම්මන්ති කියලා දේශනා කරනවා. එවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ජාතිය ධනීනම් ජාති කියලා කියන්නේ ඉපදීම ධනීනම් ජාතියට හේතුව ඉපදීම ඇතිවෙන්න හේතුව මොකක්ද කියලා දන්නවනම් ජාති නිරෝධෝ ඉපදීම නැතිකම නැති බවක් දන්නවා නම් ජාති නිරෝධගාමිනී ප්‍රතිපදා ඉපදීම නැති කිරීම සඳහා තියෙන ප්‍රතිපදාවක් දන්නවා නම් මෙපමණකින්ම ආර්ය ශ්‍රාවකතුමේ සම්මා දිට්ඨි ඇත්තෙක් වෙනවා ඔහුගේ දැකීම ඍජු බවට පත් වුණා වෙනවා ಗುಣ දැන ධර්මයේ නොසෙල්ලෙන පැහැදීමෙන් යුක්ත වුණා මේ සත්‍ය ධර්මයට ආපු කෙනෙක් කියලා කියන්න පුළුවන් කියලා පෙන්වනවා ඒ කියන්නේ මේ ධර්මතා ටික හරියට තේරුනොත් එයා ditthi සම්පන්න පුද්ගලයෙක් වෙනවා මාර්ග දෘෂ්ටි යුක්ත පුද්ගලයෙක් වෙනවා කියන එකයි පෙන්වන්නේ. අපි අපේ ජීවිත අවබෝධය සඳහා මේ සසර දුක අවසන් කරන ඒ කෙලෙස් දුරු කර ගැනීමට අවශ්‍ය වෙන නුවණ පහළ කරගන්නට ඒ ධර්ම ඥානය ලබා ගැනීම සඳහා අපි මේ දහම් පරයය ටිකක් සම්මර්ෂණය කරලා බලමු. එකෙන් අහනවා ඊට පස්සේ සරිත් මහ රහතන් වහන්සේම කතමංචාවසෝ ಜಾති. ಜಾතිය කියලා කියන්නේ මොකක්ද කියලා. කතමම්පන කතමෝපනාවසෝ ಜಾති සමුදේ. ಜಾතිය කියන්නේ මොකද්ද? ಜಾතිය ඇතිවීම මොකද්ද? ಜಾතියේ නැති බව මොකද්ද? ಜಾති නැති කරන මඟ මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ ಜಾතිය කියනකොට පෙන්වනවා මොකද්ද? යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්ත්වනිකායේ ಜಾති සංජාති ඔක්කන්ති කණ්ඩානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති ಜಾති කියලා. ඊට පස්සේ භවපච්ච ಜಾති භවය නිසා ಜಾතිය වෙනවා භව නිරෝධෝ ಜಾති නිරෝධෝ අයමෙව අරිය අට්ටංගිකෝ මග්ගෝ ಜಾති නිරෝධ ගාමිනී ප්‍රතිපදා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයම ಜಾතිය නැති කරන මගයි කියලා පෙන්වනවා. දැන් ඔය කාරණා හතර ජාතිය කියලා කියන්නේ ඒ සත්වයන්ගේ ඒ සත්ත්වනිකායේ ඉපදීමක් තියෙනවා නම් පහළවීමක් තියෙනවා නම් ස්කන්ධයගේ පහළවීමක් හට ගැනීමක් ආයතනයගේ ලැබීමක් තියෙනවා මෙන්න මේකට ජාතිය කියලා කිව්වා භවය නිසා ජාතිය ඇති වෙනවා භවය නැතිනොත් ජාතිය නැති වෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉපදීම නැති කරන මගයි කියලා ඉන්නවා. අපිත් ඒ ටික දන්නවා. මේ ටික දැනගත්තට ජාතිය ගැන දැනගත්ත නෙමෙයි. ජාතිය ගැන දැනගන්න තියෙන ධර්මය දැනගත්තා. දැන් ජාතිය දැනගත්ත කියලා කියන්නේ ජාතිය කියන එක මොකක්ද කියලා අපේ ජීවිතයෙන් අපි දකින්න ඕනේ. අපේ ජීවිතයෙන් අපි දැනගන්න ඕනේ ඉපදීම කියන්නේ මෙන්න මේ ධර්මතාවයටයි කියලා. ඉපදීම ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා අපි අපේ ජීවිතෙන් දකින්න ඕනේ. අන්න එතකොටයි අර්ථය දන්නේ. අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානු ධම්ම පටිපන්නෝ හෝති. ඒ ධර්මය ධර්මයට තියෙන අර්ථය දැනගෙන ධර්මානු ධර්ම ප්‍රතිපන්න වෙන්නට ඕනේ. ජීවිතෙන් දැක්කම එහෙනම් කරන්න තියෙන මෙන්න මේකයි කියන අවබෝධය අපිට ලැබෙන්න ඕනේ. අපි ඉස්සෙල්ලා ටිකක් බලමු ජාතිය කියනකොට මෙතනදී ජාතිය කියනකොට කාරණා කීපයකින් අපි දැනගන්න ඕනේ මේ ජාතිය කියන තැන ධර්මතා දෙකකින් පෙන්නවා විශේෂයෙන්ම මෙතනදී යා තේසන් තේසන් සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ඒ ඒ සත්වනිකායේ ඒ සත්වයන්ගේ සත්ව කොටස් වල පහළ වීමක් තියෙනවා නම් ඉපදීමක් තියෙනවා මෙන්න මේකයි ජාතිය කියලා පෙන්වනවා. එතකොට ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායේ ජාතිය කියන කාරණාව දෙආකාරයකින් පවතිනවා. ඉපදීම ධර්මතා දෙකකින් පවතිනවා. ඒ කොහොමද එක්ෂණික සහ සන්තති කියලා. ප්‍රවෘත්ති සහ ප්‍රතිසන්දි කියලා. මේ ධර්මතා දෙකෙන්ම ඒ සත්වයන්ගේ සත්වනිකායේ ඉපදීම තමයි විද්‍යමාන වෙන්නේ. එක්ෂණික පැවැත්ම නිසායි එක්ෂණික જાතිය නිසායි සන්තති වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් ඉපදීම තියෙන්නේ. ප්‍රතිසන්දි වශයෙන් ඉපදීම එක්ෂණික ඉපදීමට උපකාරයි එක්ෂණික ඉපදීම ප්‍රතිසන්දි වශයෙන් උපකාරයි. එතකොට එක්ෂණිකව එහෙම නැත්නම් එකට කියනවා ඉප ජාතිය කියන තැන හැම වෙලාවෙම අපේ ජීවිතයෙන් දකින්ද බුදුරජාණන් වහන්සේ විපාක කියලා පෙන්නපු ටික දකින්ද හැම වෙලාවෙම ජාතිය හැටියට දකින්න. කොතනක හරි විපාකයි කියලා පෙන්වනනම් ටිකක් කර්ම විපාක කියලා දෙකක් බෙදනවනේ. එතෙන්දී විපාකයි කියලා බෙදෙන ටික දකින්ද ಜಾතිය හැටියට ඒ විපාකයේ කොටස් දෙකකට බෙදනවා ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක කියලා. එතකොට මෙන්න මේ ධර්මතා දෙකෙන්ම දැනගන්න ඕනේ අපි ಜಾතිය කියන එක. ප්‍රතිසන්දි විපාකය සහ ප්‍රවෘත්ති විපාකය කියන කාරණා දෙක තුලම දෙකෙන්ම තමයි ඒ සත්වයන්ගේ සත්වනිකායේ පැවැත්ම කියන කාරණාව වෙන්නේ. එතකොට මෙන්න මේ ಜಾතිය කියනකොට ඒ ප්‍රතිසන්දි සහ ප්‍රෝත්ති විපාක වශයෙන් පවතින බව දකින්න ඕනේ ඒකම ජාතිංච පජානාති කියනකොට තව කාරණාවක් දකින්න ඕනේ. නත්ති ජාතස්ස මරණං උපන්න කෙනාට නොමරීමක් නැහැ. ඉපදීම හඳුනා ගන්නට වෙනවා මොකද්ද? ජරාව ස්වභාව කොට මරණය ස්වභාව කොට ඇති ධර්මතාවයක් ඇටියට. ඉපදුණු කෙනෙකුට ජරා මරණයන්ගෙන් බේරලා ඉන්න තැනක් නම් ලෝකේ කිසිම තැනක නැහැ. එතකොට ඉපදීම නිසාම ජරා මරණයටපත් වෙනවා නම් ඉපදීම කියන කාරණාව ගැන දැනගන්නකොට කෙනෙක් උපන්න නෙමෙයි පුද්ගලයෙක් උපන්න නෙමෙයි ජරා මරණයන්ගේ පහළවීමක් හැටියට දකින්න ඕනේ. විශේෂයෙන් බලන්න මෙන්න මේ කාරණාවේදී බුදුරජාණන් වහන්සේ ජාතිය ගැන පෙන්නකොට යා තේසන් තේසන් සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ ජාති කියලා ඒ සත්වයන්ගේ ඒ සත්ව කොටස් වල ඉපදීමක් තියෙනවා නම් ජාති සංජාති සංජාති කියන්නේ මනාව හට ගන්න බවක් ඔක්කන්ති බැස ගන්න බවක් නිබ්බත්ති ඉපදීම කන්දානම් පහතු බව ආයතනනම් පටිලාභෝ ස්කන්ධයන්ගේ පහළ වීමක් ආයතනයන්ගේ පටිලාභයක් නැවත ලැබීමක් කියන කාරණා ටික ගැන බලනද ಜಾති කියලා කියන්නේ ඉපදීම පොදුවෙන් ගත්තාම වචනයක් සංජාති කියලා කියන්නේ මනාව හට ගන්න බවක් අපි කියමු പ്രേත අසුර තිරිසන් වගේ සත්වය හට ගන්නවා. එතන මෙතනම හට ගන්නවා. ඒද ඉපදීම හට ගන්නවා. සංජාති. ඔක්කන්ති. මිනිස්සු වගේ අය මව කුසකට බැස ගන්නවා. ඔක්කන්ති. ඒද જાතිය. ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බති. දෙවියෝ බ්‍රහ්මයෝ වගේ අය පහළ වෙනවා එකපාරට. අබිනිබ්බති. එතකොට പ്രേත අසුර නිරේ වගේ සත්වයන්ගේ පහළවීමට මේ සංජාති කියනවා මිනිස්සු වගේ අය ඔක්කාන්ති කියනවා එතකොට දිව්‍ය බ්‍රහ්ම වගේ අයට අබිනිබ්බත් කියලා කියනවා එතකොට මේ ටික ඊට පස්සේ යථාර්ථයෙන් යටින් පෙන්නනවා ඒ මිනිස්සු මිනිස්සෙක් මව කුසට බැසගත්ත නෙමෙයි ඔක්කන්ති වුණා නෙමෙයි. පෙරේතෙක් අසුරෙක් සංජාති වුණා නෙමෙයි. දෙවියෙක් බ්‍රහ්මෙක් අබිනිබ්බති වුණා හටගත්ත නෙමෙයි. මොකද කන්දානම් පාතු බව ආයතනම් පටිලාභ ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ ලැබීමක් ඒ තියෙන්නේ. අපි පුද්ගලයා සත්වයා කියන තැන පරමාර්ථය අරමුණු කළා යථාර්ථය අරමුණු කළා පෙන්නනවලු ඔක්කන්ති මෞකුසකට බැසගත්ත කියන තැන සත්වයක් හටගත්තා කියන තැන සත්වයක් පහළ වුණා කියන තැනක බ්‍රහ්මයක් පහළ වුණා කියන තැනක දෙවියෙක් පහළ වුණා ඕපපාතික උපන්න කියන තැනක කෙනෙක් උපන්න නෙමෙයි ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ ලැබීමක් තියෙන්නේ කියන කාරණාව පෙන්වන්න තමයි කණ්ඩානම් පාතු භව ආයතනානම් පටිලාභෝ කියලා පෙන්වන්නේ. එතකොට ලෝකේ જાතියයි කියලා හඳුන්වන තැනක જાතිය කියන එක ඒකත්වයකින් නැහැ නානත්වයකින් තියෙන නිසායි අර විදිහට පෙන්වන්නේ සංජාති උක්කාන්ති අබිනිබ්බත්ති කියලා පෙන්වන්නේ ප්‍රේතිය අසුරය මිනිස්සය දෙවියෝ වගේ ඔක්කොගෙම ගතිය අහුවෙන විදිහටයි එතකොට දෙවියෙක් උපන්න කියන තැනක දකින්න අබිනිබ්බත්ති ප්‍රේතය අසුරය වගේ තැනක දකින්න සංජාති මිනිස්සයෝ ওই තිරසංගත සත්තු වගේ දකින්න ඔක්කාන්ති මෙන්න මේ ඔක්කොගෙම මේ විදිහට ගත්ත જાතිය. එතකොට જાතිය කියලා ලැබුණේ මොකද්ද? ස්කන්ධ ටිකක් පහළ වෙලා ඇති ආයතනයන්ගේ නැවත ලැබීමක් ඇති. ඒ ස්කන්ධයන්ගේ පහළවීම ඒ ආයතනයන්ගේ ලැබීම පුද්ගලයේ කෙනෙක්ගේ නෙමෙයි ඒ ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ පහළවීම මොකේද? දුකේ පහළවීම, ජරා මරණයන්ගේ පහළවීම, ජරා මරණයන්ගේ හට ගැනීමක් ඇටියට දකින්න. මොකද නත්ති ජාතස්ස අමරණ. උපන්න කෙනාට නොමරීමක් නැහැ. එතකොට ජාතිය කියන එක නැතිනම් මිනිස්සේ කෙනෙක්ගේ ඉපදීම හැටියට දැක්කොත් නොඉපදීන්න කැමති නැහැ කට්ටිය. ඇයි දැන් හිතන්නේ අපිට අපේ ඉපදීම නැති කරනවා කියලා බුදුරජාණන් වහන්සේට එක්තරා බමුණෙක් කියලා දැන්නනේ ශ්‍රමණ භාග ගෞතම මේ සත්‍යය විනාශ කරනවා සත්‍යයන්ගේ ඉපදීම නැති කරනවා කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම බෝධි බෝධිද්‍රිය මුලදී එදත් දුක අවබෝධ කරගත්ත දුක ඇතිවීමත් අවබෝධ කරගත්ත දුක නැතිවීමත් අවබෝධ කරගත්ත දුක නැති කරන මාර්ගයත් අවබෝධ කරගත්තා මම සත්වයේ නැතිවීමට ධර්ම දේශනා කරන්නේ මම දුකේ නැතිවීමට ධර්ම දේශනා කරනවා ජාතිය වුණොත් ජරා මරණ දුක ඇති වෙනවා ජරා මරණ දුක නැති කරන්න නම් ජාතිය නැති කරන්න. කෙනෙකුට නැති වෙන්න ඕනේ දුක නැති කරන්න. බුදුරජාණන් වහන්සේ දුක නැති කිරීම පිණිසයි ධර්ම දේශනා කළේ කියලා. එතකොට ජාතිය කියනකොට අපි හඳුනා ගන්න ඕන ජාතිංච පජානාති කියනකොට මව් කුසකට බැසගත්තත් ස්කන්ධ වශයෙන් හටගත්තත් ආයතන වශයෙන් පහළ වුණත් ඒ හැම තැනකම ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ ලැබීමක් තියෙන පුද්ගලයෙක් නෙමෙයි ඒද ඒ ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ පහළවීම කියලා කියන්නේද මොකද්ද? ජරා මරණයන්ගේ පහළවීමක් කියලා දකින්න ඕන. මොකද හටගත් දෙයක් නැති නොවි තියෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැති වෙනස් වීමට කියනවා ජරාව කියලා. නැතිවීමට කියනවා මරණය කියලා. වෙනස් වෙන්නේ නැති නැති වෙන්නේ නැති නමුත් ඇති වෙච්ච දෙයක් තියෙනවා නම් කියන්න බෑ. තියෙනවද? හටගත්ත නමුත් වෙනස් වෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවද? ඈ? එතකොට මෙන්න මේ ලක්ෂණයෙන් දකින්න ජාතිය. ඉපදුනහම ඉපදුනහම ජරා මරණයට වෙනස් වීමට නැති බවටපත් වෙනවා. මෞ කුසක බැස ගැනීම වගේ ඉපදුනත් ස්කන්ධ හට ගැනීම වශයෙන් පහළ වීම වශයෙන් ඉපන්නත් ඒ ඉපන්න ස්කන්ධ ටිකක් ආයතන ටිකක් ඒකද ජරා මරණයගේ පහළවීමක් කියලා දැනගන්න ඕනේ. ඒ වගේම ඒ ස්කන්ධයන්ගේ පහළවීම, ඒ ආයතනයන්ගේ පහළවීම, ඒ ජරා මරණයන්ගේ පහළවීම තියෙනවා ක්‍රම දෙකක්. මොකද්ද? එක්ෂණික සහ සන්තති කියලා දකින්න ඕනේ. එතකොට එක්ෂණික පැවැත්ම තුල තමයි ජරා මරණ නැවත ඇති කරන ප්‍රතිසන්දිය ගැන දීමේ හැකියාව තියෙනවා. සන්තති පැවැත්ම තුල සන්තතිය තුල මේ තමයි ප්‍රතිසන්දි විපාකය කියන කාරණාව තියෙන්නේ. ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක කියන දෙක දකින්ද ಜಾතිය ඒක ಜಾති හැටියට දකින්ද ඒකටම කියන නමක් තමයි එක්ෂණික සහ සන්තති ඉපදීම කියලා කියන්නේ. ඒකට අපිට උපමාවක් කිරුවොත් කොහොමද? එක්ෂණික සහ සන්තති කියන පැවැත්මට උපමාවක් කියන්න පුළුවන්ද කාට? මට නම් හොඳ උපමාවක් සිහිමුණ දවසක් ගස් ලැබු ගහක් දිහා බලාගෙන ඉන්නකොට. මේ ගස් ලැබු ගෙඩියක් ගත්තාම ඒ ගස් ලැබු ඇටයට කියන්න පුළුවන් බීජය කියලා. හේතුව කියලා නේද? කස් ලැබුව හරි, දිලුම් හරි, peer හරි ඕන දෙයක බීජයක් ගන්න ඇටයක් ගත්තොත් ඒ ඇටේට කියනවා හේතුව බීජය. හරියට කර්ම වගේ. දැන් ඒක හේතුව. ඒ හේතුවෙන් හටගන්න ඵලය ගස් ලැබු ගහද ගස් ලැබු gediyeද? gediye නෙමෙයිද? ඈ දැන් හේතුඵල ධමයක්නේ. ගස් ලොගු ඇටේ හේතුව නම් නැත්තම් පෙර ඇටේ හරි කන්නකෝ. දැන් ඵලය වෙන්නේ ගහද gediyeද? gediye. හරියටම කියන්න ගහද gediyeද කියලා. gediye වෙන්න බෑ. දැන් මෙහෙම ගත්ත හැකි. හේතුව නිසා ඵලයක් හැදෙනවා නම් කෙලින්ම අතරමැදියෙක් නැතුව ඒ ඵලය හැදෙන්න ඕනේ. ගස්ලව් ඇටේ නිසා කෙලින්ම ගස්ලව් ගෙඩිය හැදෙනවද? එහෙනම් ඒක නෙමෙයි ඒ හේතුයේ ඵලය. හොඳට බලන්න පුරාණ හේතුව හැටියට ගස්ලබු ඇටේ නැත්තම් බීජ ටික දකින්න හේතුව හැටියට කර්මය හැටියට ඒකෙන් හටගත්ත ඵලය දකින්න ගස් ලැබු ගහ හැටියට. මෙන්න මේක තමයි ප්‍රතිසන්දි විපාක කියලා කියන්නේ ප්‍රතිසන්දිය වගේ. එතකොට ඒ ගහේ හැදෙන gedī දකින්ද ප්‍රවෘත්ති විපාක හැටියට. ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක කියලා දෙකක් තියෙනවනේ. ප්‍රතිසන්දි විපාක කියන්නේ ගහ හැදුන බව. ගහේ ඒ ඒ කන්නෙට ඒ ඒ අවස්ථාවට ගොඩ හැදෙන්න පුළුවන්. නමුත් ප්‍රතිසන්දි විපාක ගොඩ හැදෙන්න බෑ. ගස් ගොඩ හැදෙන්න බෑ. ඒක ගහයි. ඒ ගහේ ගෙඩි ගොඩක් හැදෙන්න බෑද? පුළුවන්. ඒ වගේ ප්‍රතිසන්දි විපාකයේ දකින්ද හරියට බීජයකින් හැදුණු ගහ වගේ. එතකොට ප්‍රවෘත්ති විපාකයේ දකින්ද මොකද්ද? ගෙඩි වගේ. මෙතනදී තව කාරණාවක් තියෙනවා. කිසිම වෙලාවක ගස් ලැබු ගහට පුළුවන් කමක් නැහැ ආපෝ ප්‍රතිසන්දි අරගෙන දෙන්න. ආපෝ තව ගස් ලැබු පැලයක් හදන්න පුළුවන්. කිසිම වෙලාවක බෑ. පුරාණ කර්මෙන් හටගත්ත විපාක ටිකේ ස්වභාවය තමයි නැවත ප්‍රතිසන්දියට යන්න හේතුව. ගස් ලැබු ඇටෙන් හටගත්ත ඒක හේතුව. ඒක පුරාණ හේතුව. ඒකෙන් හටගත්ත ඵලය තමයි මොකද්ද? ගස්ලබු ගහ. ඒක හරියට ප්‍රතිසන්දි නාම රූප දෙක වගේ. කිසිම වෙලාවක කිසිම වෙලාවක ගස්ලබු ගහෙන් තව පැල ඇති වෙන්නේ ඒ වගේ ප්‍රතිසන්දි නාම රූප දෙකෙන් කිසිම වෙලාවක ආපහු කර්ම රැස් වෙන්නේ ආපහු සසරට යන්න හේතු ඒකේ නැහැ. ඒක විපාකෙන් ඉවරයි. හැබැයි ඒ ගහම උදව් කරගෙන කස් ලැබූ ඇටයකට ගහක් හැදුනා කියලා ගහ හැදිච්ච පමණින්ම ගෙඩි හැදෙනවා කියලා ධර්මතාවයක් නැහැ. ඒකට තව වටපිටාව ඕනේ. ගස් ලැබු ගහ තියෙන්න ඕනේ. හොඳට සූර්ය ආලෝකය ලැබෙන ලැබෙන්න ඕනේ වාතය ලැබෙන්න ඕනේ වතුර ටික ලැබෙන්න ඕනේ පරාග පෝෂණය ඕනේ මේ වගේ කාරණා ටිකත් උදව් කරගෙන අර ගහත් උදව් කරගෙනයි gediy ඇදෙන්නේ නේද හැබැයි හොඳට මතක තියාගන්න gediy තුලේ තියෙන්නේ නැවත પરම්පරාව වර්ගන යන බීජ ඒ ගස් ලැබූ ප්‍රවෘත්ති විපාකයේ ඇතුලේ තියෙන්නේ ප්‍රතිසන්දියට තියෙන හේතු ඒ වගේ ඒ උපමාවෙන් දකින්න ගස් ලැබුව ඇටේ වගේ දකින්න පුරාණ කර්මය පෙර කර්මය දකින්න ඒකට විපාකයේ හැටියේ දකින්න ප්‍රතිසන්දි නාම රූප දෙක මේ ජීවිතේ ප්‍රතිසන්දි නාම රූප දෙක කියනකොට මේ සවිඥානික කය විතරක් දකින්න. මේ ඇහත් ඇහෙන් ඇතුල් පැත්තක් දකින්න. ආයි පිටත කිසිම රූප සටහනක් දන්න බවක්වත්, පෙනෙන බවක්වත්, දකින්න බවක්වත් අයිති නැහැ පුරාණ කර්ම ටික. පුරාණ කර්මයන් හටගත් විපාකයට. ගස් ලැබු ගහ කියන තැනට. කනේ කනත් කනෙන් ඇතුල් පැත්තක්. නාසයත් නාසයෙන් ඇතුල් පැත්තක්. මේ ආයතන ටික තමයි කෙරවලම මේ ප්‍රතිසන්දි නාම රූප දෙකේ දෙක කියනකොට දකින්ද ආය මේ බාහිර ආයතන වල කිසිම දැනුමක් සම්බන්ධයක් කිසිම දෙයක් නැහැ. ওই ටික තමයි ප්‍රතිසන්දි නාම රූප දෙක. එතකොට ඒ ගහේ හැදෙන ගෙඩි වගේ ගස් ලැබු ගහේ හැදෙන ගෙඩි වගේ දකින්ද මේ ඇහැ උදව් කරගෙන චක්කු විඥානය පහළ වෙනවා. ප්‍රවෘත්ති විපාක පැවැත්ම තුල විපාක ඒ ගහේ ඇදෙන ගෙඩි වගේ දකින්න සෝත විඥානය එක්ෂණික જાතිය කියන එක දකින්න ගාන විඥානය ජීවහා විඥාන කාය විඥාන කියන මේ ටික දකින්ද ප්‍රවෘත්ති විපාකයේ දකින්ද එක්ෂණිකව පහළ වෙන විපාක සිත් ටික දකින්ද මොනවද ගහේ ඇදෙන ගෙඩි වගේ ගෙඩි ඇතුලේ හැබැයි යට තියෙන ඒ වගේ මෙන්න මේ සිත් උපදින චිත්ත වීදියේ කර්ම තියෙන කෙරවලට ගියාම චක්කු විඥානේ උපන්නාම ඒ චිත්ත විදියේ කෙරවලට ගියාම ජවං ජවං කියන්නේ මොකද්ද කර්ම ඒ gediya තුල හැබැයි ඇට තියෙනවා ඒ ඇට ආයෙත් මේ પરම්පරාව අරගෙන යනවා මේ ගහ මැරිලා යයි නමුත් මේ බදු ගහක් හැදීමේ හැකියාව ඒ ඇට වලට නැද්ද තියෙනවා ඒ ඒ ඇටෙනුත් කොහොම ගහක් හැදේ ඒ ගහෙත් මෙහෙම gediy හදනවා ඒ gediya තුල තියෙනවා ආයෙත් પરම්පරාවර මේ විදිහට પરම්පරාව ගෙදී. ගහ වගේ දකින්න මේ රූපമിതിය ජීවිතේ. මේකේ නෑ මේ රූපമിതിය නෑ රූපේ තිබුණු පමණකින් ප්‍රතිසන්දිට යන්න හේතු ටික නෑ. එහෙම වුණොත් රහතන් වහන්සේලා ජීවත් වෙන්න බෑනේ නේද? නමුත් චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන කියන මේ ටික පහළ වෙන්නේ නිකන් නෙමෙයි. ප්‍රතිසන්දි නාම රූප දෙකම උදව් කරගෙන ඒක තිබුණට එම හටගන්නේ තව වටපිටාවක් ඕනේ. අවිද්‍යාව ආශ්‍රව අයෝනිසෝ මනසිකාරය කියන කාරණා ටික උදව් කරගෙනයි මේ වර්තමාන විපාක හම්බෙන්නේ අපිට මේ විදියට. චක්කු විඥාන, සෝතු විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ ටික. මේ සිත් පහළ වුණොත් අර gediy ඇතුලේ නැවත ඒ પરම්පරාව ගෙනියන්න ඇට තියනවා වගේ මේ චිත්ත විද්‍යාවේ කෙරවලට තමයි කර්ම සිත් පහළ ජවම් කියලා කියන්නේ බීජ. අර gediy ඇතුලේ පැලවෙන්න තියෙන හේතු ටික වගේ චක්කු විඥාණය උපන්නොත් ඊගාවට සම්පටිච්ඡන කියන හිත උපදිනවා කියන එක නවත්තන්න බෑ. ඒක උපන්නොත් සම්තිරණ හිත උපදිනවා කියන එක නවත්තන්න බෑ. ඒක උපන්නොත් වොත්තපන කියන සිත උපදිනවා කියන එක නවත්තන්න බෑ. ඒක ඒ සිත උපන්නොත් ජවම් කියන සිත් පහළ වෙනවා කියන එක නවත්තන්න බෑ. ජවම් කියන සිත් පහළ වෙනවා කියන්නේ මොකක්ද? කර්ම. ආපෝ කර්ම. කර්ම රැස්නවා කියන එක නවත්තන්න බෑ. එතකොට මේ ප්‍රතිසන්දි නාම රූප දෙකේ වාසය කරන්ඩ ගස්ලබු ගහ තියාගන්න gedi හැදෙන්නේ නැති විදිහට ගස් ලැබු ගහ තියෙනවා ගෙඩි හැදෙන්න තියෙන හේතු ටික නැහැ. බෙහෙත් විදිනවා ගෙඩි හැදෙන්න තියෙන ගස් ලැබු ගහට. නැත්තම් ගෙඩි හැදෙන්න ඉස්සෙල්ලා මල් කාලෙම කඩලා දානවා. දැන් ගහ පවතිනවා ඒකේ තියෙන අවුරුදු 10ක් හරි 15ක් හරි වෙනකන් ගහ පවතිනවා. ඊට පස්සේ පුරාණ බීජයට හැදුණු ඒ ගහත් මැරෙනවා අලුතින් ගහත් නැහැ ඒ පැවැත්ම ඉවරයි. ඒ වගේ අපිට පුළුවන් නම් මේ ප්‍රතිසන්දි නාම රූප දෙක පවත්වන්න අලුතෙන් කර්ම රැස් නොවන විදිහට. කර්ම රැස් නොවෙනවා කියන්නේ එහෙනම් වර්තමාන ඒ කියන්නේ gedi හැදෙන්න බෑ. ඒ කියන්නේ gedi නැතුව ගස්ලබු ගහේ ඉබේම ඇට තියනවාද? gediya අපිට ප්‍රශ්නයක් නෑ. gediyට අපි අකමැති වෙන මොකුත් නෙමෙයි. ඒ gediyේ තමයි නැවත પરම්පරාව ගන්නේ බීජ තියෙන්නේ. නැත්තම් මේ චක්කු විඥාන, සෝත විඥාන වගේ සිත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඔය සිත් පහළ වුණොත් කර්ම සිත් නතර කරන්න බෑ. ඒ හින්දායි මෙතනින් මේ ප්‍රවෘත්ති විපාකය කියන තැනින්ම නවත්තන්න වෙනවා. චිත්ත වීතියක මැදින් නවත්තන්න බෑ අපිට. අපිට ප්‍රශ්නයක් නැහැ. ඇහැ තිබුණා රූප තිබුණා චක්කු විඥානේ පහළ වුණාට ප්‍රශ්නයක් නැහැ. සෝත විඥානේ පහළ වුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒව පහළ වුණොත් පහළ වුණොත් මොකද වෙන්නේ? කර්ම බීජ නවත්තන්න බෑ. චක්කු විඥානේ චක්කු විඥාන ඒ කියන්නේ ප්‍රතිසන්දි නාම රූප දෙකේ ලක්ෂණය දකින්න මේ ජීවිත සම්පතිය ඇහත් ඇහැට උන්නේ එක්ෂණික જાතියේ ලක්ෂණය නැත්නම් චක්කු විඥානයේ ලක්ෂණය දකින්න හැම වෙලාවෙම බාහිර රූපයක් පෙනෙන තැනක ඇති ඕගොල්ලන්ගේ මනස බාහිර රූපයක් බාහිර ආයතනයට රැඹුරු වෙලා රූපයක් පෙනෙනවා කියන මානසික මට්ටමක ඉන්න හැම මොහොතකම දකින්න මේ චක්කු විඥාණයෙන් පරිහරණය කරන්නේ මේ රූප බලන්නේ අපි චක්කු විඥාණය චක්කු විඥාණය විඤ්ඤාණ ධර්මයක් රූපේ ඒකේ කෙරවල දකින්ද කර්ම. ඒ gediy ඇතුළේ ඇට තියෙනවා. සෝත විඥානයේ හඳුන ගන්න තියෙන ලක්ෂණය තමයි සෝත විඥානයේ උපන්න කියන එකට තියෙන ලක්ෂණය තමයි බාහිර ආයතනයට ඕගොල්ලන්ගේ මනස යොමු වෙලා ඇති. ඕගොල්ලෝ බාහිර තියෙන සද්දයක් ඇහිලා ඇති. සද්දයක් ඇහැලා ඇති. සෝත විඥාණයෙන් තමයි බාහිර ආයතනයේ අරමුණු ගන්න ඇසිරෙන්නේ සද්දේ. ගාහන විඥානයේ ලක්ෂණය තමයි බාහිර තියෙන ගඳ සුවඳක් ඕගලන්ට දැනෙලා ඇති. එතකොට જાතිය කියනක එක්ෂණිකව හඳුනගන්න බාහිර රූපයක් පෙනෙනවා කියලා කියන්නේ ඒද ඉපදීමක්. ප්‍රවෘත්ති විපාකයක්. චක්කු විඥානයේ පහළ වෙලා. සද්දයක් ඇහෙනවා කියන්නේ මේද එක්ෂණික જાතිය. ප්‍රවෘත්ති විපාකයක්. සෝත විඥානය පහළ වෙලා. බාහිර ගන්ධයක් දැනෙනවා කියන්නේ ගාහන විඥානය පහළ වෙලා. බාහිර රසයක් දැනෙනවා කියන්නේ ජීවා විඥානය පහළ වෙලා. එතකොට බාහිර වස්තුවක් ගැටෙනවා කියන්නේ කාය විඥානය පහළ වෙලා. කියන තැනකින් දකින්න. ඒතකොට ප්‍රශ්නයක් වෙයි අපිට පුළුවන් ජීවත් වෙන්න කියලා නේද? ඈ එහෙනම් චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන පරිහරණය නොකර ජීවත් වෙන්න බැරි වෙයිද? ප්‍රති ඒ කියන්නේ ගහට ජීවත් වෙන්න බැයිද gedhi නැතුව? පුළුවන් නේද? gedhi නැති වුණොත් මැරෙයිද ගහ? නෑ. ඉතින් ඒ ගහට පුළුවන් නම් gedhi නැතුව ජීවත් වෙන්න මෙතන ප්‍රතිසන්දි නාම රූප දෙකට පවතින්න බැරි වෙයිද ප්‍රවෘත්ති විපාක නැතුව? පුළුවන් වෙන්න ඕනේ නේ. පුළුවන්කම තියෙන්න ඕනේ. අපි ඉගෙනගෙන නැතිකමයි දෝෂේ තියෙන්නේ මෙහෙම ජීවත් වෙන්න බෑ කියලා අපි හිතාගෙන ඉන්නේ. නමුත් ගස් ලැබු ගෙඩි හැදුන් නැති වුණාට ඇට හැදින් නැති වුණාට ගහට තියෙන්න පුළුවන්. ඒ වගේ කර්ම රැස් නොවුනට එක්ෂණික විපාක නැති වුණාට ප්‍රතිසන්දි නාම රූප දෙක පවතිනවා. මේ ජීවිත සම්පතිය පවතිනකම රහතන් වහන්සේලා කියලා කියන්නේ කර්මත් නැහැ එක්ෂණික විපාකත් නැහැ. මොකද එක්ෂණික විපාක තිබුණොත් තමයි සන්තති පැවැත්මක් හම්බ වෙන්නේ. එක්ෂණික ධර්මතාවය ඇත්ත නොදන්නා කමට සන්තතියක් හම්බ වෙනවා මිසක එහෙම නැතුව පවතින එක්ෂණික ධර්මතාවය. අපි කියමු දැන් හැමදාම ඉර පායනවා ඉර බහිනවා දවස දවස තියෙනවා. මේ දවස දවස කියන ධර්මතා ටික එකට ඇඳලා තමයි අපි අවුරුද්දක් ගැන කතා කරන්නේ. කෙනෙකුට දවස දවස කියන එකට හිත තිබ්බොත් අවුරුද්ද කියලා එකක් හම්බ වෙයිද? හම්බ වෙන්නේ ලෝකෙට දවසක් තියෙනවා අවුරුද්දක් තියෙනවා. ලෝකේ ස්වභාවය. එතකොට අපි දත යුතුයි අවුරුද්ද කියන එක ඉබේමයි අවලංගු වෙන්නේ දවස කියන එකට හිත තිබ්බොත්. ලෝකෙට සන්තතියක් තියෙනවා එක්ෂණිකක් තියෙනවා. එක්ෂණික කියන තැනකට හිත තිබ්බොත් මේ සම්තතිය කියන එක අවලංගු වෙන්නේ අතහැරෙන්නේ ඉබේමයි. එතකොට යම් කිසි කෙනෙකුට මේ පැවැත්ම තුල පවතින විපාකය නතර කරගන්න බැරි වුණොත් විපාකසිට ඉපදීම නතර කරගන්න බැරි වුණොත් ප්‍රතිසන්දි වශයෙන් ඉපදීමක් තියෙනවා. ඇයි මේ ගෙඩිය ඇතුලේ ඇට තියෙනවනේ. එතකොට ආපහු ගස් හැදෙනවා. කෙලෙකුට පුළුවන් නම් ප්‍රවෘත්ති විපාක නතර කරගන්න. ප්‍රතිසන්දි විපාකේ නතර වෙනවා. රහතන් වහන්සේලා කියලා කියන්නේ කීනා ಜಾති ಜಾතිය ක්ෂේවිය. ඉපදීම නැති වුණා කියන තැනකට ජීවිතේ ගෙනිච්ච කෙනෙක්. ඒ ඉපදීම නැති වුනේ මරණයෙන් පස්සේ ප්‍රතිසන්දි ඉපදීම විතරක් නෙමෙයි. එක්ෂණිකව පංච උපාදාන ස්කන්ධේ ඉපදීමද නැති වුණා. මේ ඉපදීම නැති වෙච්ච නිසාම ප්‍රතිසන්දි වශයෙන් ඉපදීම නැති වුණා. ඒ හින්දා බය නැතුවම සිංහනාද කරන්න පුළුවන් මොකද්ද? කීනා ಜಾති ಜಾතිය ක්ෂේවිය. මත්යාය කල යුත්තක් නැහැ කියලා කියන්න පුළුවන්. එතකොට මේ જાතියට හේතු ටික જાතිය දකින්න ප්‍රතිසන්දිය නැමැති જાතිය ඇති උනේ මොකක් හින්දාද? එක්ෂණික જાතිය නිසායි. එක්ෂණික ස්කන්ධ උපදින නිසායි ප්‍රතිසන්දිය කියන එක හිස් නැත්තේ. එතකොට අපිට ප්‍රතිසන්දි වශයෙන් උපදින જાතිය නැති වෙනවා එක්ෂණිකව අරමුණක් අරමුණක් ගානේ අරමුණු උපදින බව නැත්තම්. එතකොට දැන් බලන්න ජාතියට හේතුව මොකද්ද කියලා භවපච්චය ජාති. භවය නිසා. කා මොකද්ද භවයේ කාම භව, රූප භව, අරූප භව, කර්ම භව. උප්පත්ති භවය කර්ම භවය කියලා දෙකක් තියෙනවා. එක්සෙනික જાතියට හේතු වෙන්නේ කර්ම භවය. සන්තති જાතියට හේතු වෙන්නේ උප්පත්ති භවය. කර්ම භවය කියන එක හඳුනගන්න අපි ඇස් දෙක වහගෙන හිටියොත් මේ වටපිටාව ඔක්කොම ඇති බව. මේ ආරණ්‍ය කුටි ගෙවල් ශාලා ඇති බව. ඔය ගම් නගර ඔක්කොම ඇති බව අපිට හිතන්න බැයිද සිහි කරන්න බැයිද? මොකද මේ එතන තියෙන දේවල් අපිට පෙවුනද? එහෙම පේනවා නම් අපිට දිවස තියනවා. මේ අපි අපේම මනසේ තියෙන විතර්ක සිහි කරගත්තා නෙමෙයිද? ඕක දකින්න කර්ම භවය හැටියට. ඔහොම මතකේ තියෙන හින්දායි මෙහෙට අවදි වෙන්නේ. රූපයක් ගැන හැඟීම තියෙන හින්දායි රූප බලන්න යන්නේ. සද්දයක් ගැන හැඟීම තියෙන හින්දායි සද්ද හොයාගෙන යන්නේ. භවපච්චය ජාති භවයේ කර්ම භවයේ දකින්න මනසින් ජාතිය දකින්න බාහිර ආයතනෙ හම්බ වෙන එක. එක්ෂණිකව. එතකොට භවපච්චය ජාති. ඔය විදිහට ගන්නකොට එක්ෂණිකව ඔහොම මෙහෙ තියනවා කියලා මෙහෙට යනවා. ආයෙත් ඒ අරමුණෙන් අපි අහකට යන්නේ කොහොමද? දැකපු ඇවුණු දේවල් බාහිර තියනවා කියන තැනේ. ඔන්න උප්පත්ති භවය. ඒ කියන්නේ ඉපදෙන්න නැවත ප්‍රතිසන්දි වශයෙන් යන්න තියෙන ලෝකේ හදලා තියෙන. දැන් අපිට තියෙනවානේ මහ විශාල ලෝකයක්. ඉපදෙන්න තියෙන හේතු ටික. උප්පත්ති භවය. ඒ වගේම කාම භවය, රූප භවය ඒ ටික දකින්න ඒ විදිහට. භව නිරෝධෝ ජාති නිරෝධෝ භවය නැත්තම් ජාතිය නැහැ. මේ බාහිර ලෝකයේ ඇති බවට අපි තුල දැනුම නැත්තම් අපිට මෙහි හොයාගෙන උපදිනවද? දැන් අපිට දැනුම නැති දෙයක් හොයාගෙන යන්න පුළුවන්ද බාහිරේ? අපිට මනස තුල ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන චේතනා භවෝ කියලා. චේතනාවයි භවය කියන්නේ. කර්ම භවය පින්නන මොකද චේතනා භව. අපි තුල පහළ වෙන සිතුවිලි විතරකයි අපිට භවය හදලා තියෙන්නේ. දැන් අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා ඥාතීන් හිතේසින් නොයේකයි ඉන්නවා කියන හැඟීම අපිට තියෙනවා. ඒක දකින්ද කර්ම භවය හැටියට. ඒ භවය නැත්තම් අපිට ಜಾති හම්බෙන්නේ නැහැ ඉදිරි පිටිනෝට මේ අම්මා කියලා දැනගන්න ස්කන්ධ ටික පහළ වෙන්නේ මේ දුව පුතා කියලා දැනගන්න ස්කන්ධ පහළ වෙන්නේ මෙහි හේතු ටික නැත්තම්. එතකොට ඒ වගේම ලෝකය කියලා දෙයක් මෙහි නැති වුණොත් ප්‍රතිසන්දි වශයෙන් යන්න යමකුත් නැහැ අපිට. භවේ නැත්තම් අපෝ જાතිය නැහැ. අයමේ වාර්යෝ අට්ටංගිකෝ මග්ගෝ ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ සම්මා දිට්ඨියම ජාතිය නැති කරන මගයි කියලා පෙන්වනවා. මොකද සම්මා දිට්ඨියට අනුව සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැකීම. නිවැරදිව ලෝකය දැක්කොත් වෙන්නේ මොකද්ද? භවයේ හිටින්නේ නැහැ. භවයේ හිටියේ නැත්තම් ජාතිය නැති වෙනවා. එතකොට මොකද්ද අපිට ජරා මරණ නැති කරන්න තියෙන මඟ සම්මා දිට්ඨිය? මොකද්ද සම්මා දිට්ඨිය? අෂ්ටාංග මාර්ගය තමයි. හා මොකක්ද ආර්ය අෂ්ටාංග මාර්ගය? ජීවිතේ ජීවිතේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ එහෙනම් දකින අරමුණේ නිවැරදිව දකින්න. දකින අරමුණ ඇත්ත ඇති හැටි දකින්න. ඒකට තමයි මම අර හැමදාම මතක් කරන්නේ. තියෙන දේ පිළිනව නෙමෙයි පෙනෙන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ පේනවා නෙමෙයි කියලා දකින්න ඒ විදිහට දැක්කොත් කොත්තනින් කැරකිලාවත් එන්නේ එකම තැනට. ඒ විදිහට හරියටම බැලුවොත් අපිට මෙහි පෙනෙනවා නම් ධාතුව නිසා පෙනෙනවා කියලා දන්නොත් මෙහෙට යන්නේ අපි කිව්ව චක්කු විඥානයේ කෘත්‍යය මොකද්ද? බාහිර රූපයක් බලන බව කියලා. ඒකේ කෙරවල තමයි දැක්ක මොකද බීජ තියෙන්නේ. කර්ම තියෙන. ඒ කියන්නේ ආපහු යනකොට දැකපු දේ තියෙනවා කියන දැනින් අපි යන්නේ. දැන් අපි ඇහැ පරිහරණය කරනවා භවයේ හිටින් නැති විදිහට. දැකපු දේ මෙහි ඉතුරු නොකරන විදිහට ඇහැ පරිහරණය කරනවා. ගහ තියාගෙන ඉන්නම gedi හැදෙන්නේ නැති විදිහට. gedi හැදෙනවා කියවනේ කියන එකනේ අපි කියේ චක්කු විඥාන චක්කු විඥානයේ ලක්ෂණය කිව්ව රූප පේන එක. රූප බලන්නේ නැතුව මේ අරමුණ පරිහරණය කරන්න බැයිද? ඕගොල්ලන්ට බාහිර ජලය බලන්න නැතුව මිරුග දිහා බලන්න බැයිද? පුළුවන් නේද? බාහිර තියෙන ජලය බලන්න බාහිර ජලය කියලා දෙයක් තියෙනවා කියලා බලන්න ඕනේද? නමුත් එහැ පරිහරණය කරන්න බැයිද? පුළුවන්. නුවණ ඕනේ නේද? ඒ ලෝකයා බාහිර ජලය බලන අරමුණම අපි බලනවා මිරිඟුව නිසා අපිටනේ පේන්නේ කියන තැනක. අරය වගේ ඇහැ එළියට දාගන්න නැහැ. ඒ වගේ රූප බලන රූපේ ලෝකයා මෙහෙම රූපය බලන අරමුණම අපි පරිහරණය කරනවා කොහොමද මේ ධාතු නිසා අපිටනේ පේන්නේ කියන නුවණ තියාගන්න. ඕනනම් එයා නොයේක් සටහන් ටික ටික හරි උත්සාහවත් වෙලා බලන ඕනනම් මේ ඇහැ ටිකක් එහාට මෙල්ල කරලා බලන මේ පේන අරමුණ ඔක්කොම හෙල්ලෙනවා. ඉතින් ඒ වස්තුව හෙල්ලුන්නේ නැහැ. එහෙ තියෙන දේ පෙවුනොත් නම් කොහොමද පේන දේ හෙල්ලුනේ? ඇහැ පොඩ්ඩක් උඹ කරලා බලන්න. පේන දේ හෙල්ලෙන්නේ නැද්ද කියලා. බලන්න බලන්න කරලා. හෙල්ලෙනවා. හෙල්ලෙනවද නැද්ද? එල්ලෙනවා. ඇයි පේන දේ හෙල්ලුනේ කොහොමද? පේන වස්තුවේ හෙල්ලුනේ කොහොමද? දැන් මේ ගොඩ නැගිලි හෙල්ලුණාද? ඔය පෙවුණු දෙයින් අමතරව තවත් පේන දෙයක් තියෙනවා. මේ අරමුණ බලනකොට ඒ පෙවුන එක නේද? එහෙනම් ටික ටික හිතනවා. තාම මේ ඕවා බොහොම අඩු කරුණු. ඒ කියන්නේ නමුත් තාම බැයි නම් Tamanට මෙහි තියෙන දෙයමයි පේන්නේ කියන එක හිතෙනවා නම් එහෙනම් කොහොමද ඇහැ උල්ලනකොට තේරුනේ? එහෙනම් එහෙ නිසා මේ ඇහැ හරහා තියෙන දෙයක් නේද මේ දැනගෙන තියෙන්නේ? ඒක නේද එහෙනම් මේ හෙල්ලුනේ එහෙනම් අපිට පෙවුණු දෙන්නේ හෙල්ලුනේ. ඉතින් පේන දේ එතන තියෙන වස්තුව වුණා නම් හෙල්ලෙන්න පුළුවන්. ඈ? එතකොට ධාතුව නිසා මේ ඇහැ හරහා හිතටයි පේන්නේ. නමුත් මේ අරමුණේ සිහිය තියුණුවට යෙදිලා හිඳයි අපිට මේක සජීවී වෙලා පේන්නේ. තවත් ධර්මතාවයක් තියෙනවා. ඕකට මම මෙහෙම කිව්වා. දැන් මේ වටාපත කල්පොත් මම අහලා තියෙනවා වගේ ආයෙත් බහම බලන්න. මේ වටාපත ඇහෙන් බැලුවොත් අපිට පේන්නේ මොකක් කියලාද? වටාපත කියලානේ. මේ හැඩේමනේ පේන්නේ. හීනෙන් දැක්කොත් මේ හැඩේම පේන්නේ නැද්ද? එතකොට හීනෙන් මොකක් කියලා දැනගන්න. වටාපත කියලා. හීනෙනුත් මේ හැඩේමයි පේන්නේ දැනගන්නේ වටාපතපයි. ඇහෙනුත් මේ හැඩේමයි පේන්නේ දැනගන්නේ වටාපත. දැන් එක පැත්තක් හීන උනේ එක පැත්තක් ඇත්ත උනේ මොකක් හින්දාද? හීනෙනුත් මේ හැඩේම නම් පේන්නේ පේනකොට මේක වටාපතම නම්. ඇහෙනුත් මේ හැඩේම නම් පේන්නේ පේනකොට වටාපතන. ඇයි මේකට ඇත්තයි අර අනිත් පැත්තට හීනෙකුයි කියලා කියන්නේ ඇයි? ඔව් හිතට පෙවුනත් හිතට පෙවුනත් මේ හැඩේම නම් පේන්නේ. මේක වටාපතම. දැනුත් ඇහැ හරහා හිතට නෙපෙන්නේ ඇහැට පේන්නේ නැහැ. දැනුත් පේන්නේ හිතට. ඇහැට කිසිම වස්තුවක් කවදාත් පේන්නේ ඇහැ උදව්වෙන් හිතට. මොකද බාහිර වස්තුව දකින්න හිත ඇහෙන් එළියට ගිහිල්ලා නැහැ. එයා ඉන්න තැනම ඉන්නේ. මේ ඇහැ උපකාරයෙන් බලන එක විතරයි කරන්නේ. එහි තියෙන දෙයක් පරිහරණය කරන්න ඒවා අත්පත ගන්න යන්න බෑ එළියට. ඇහැ හරහා නිමිති ටික ගන්න එක විතරයි වෙන්නේ. හිතට නිමිති පහළ තමයි යම් වස්තුවක් ලැබුණා කියලා කියන්නේ. ඒක අපි ගාව තියෙන කෙලෙස් අත්දැකීම නිසා බොහෝ කාලයක් බැහැර තියෙන දෙයක් දකින්නවා දකින්නවා දකින්නවා කියන කෙලෙස්ේ බලවත්කමටයි මේ බාහිර දෙයක් වෙනවා කියන ගතිය තියෙන්නේ. කිසිම වෙලාවක අපි අපේ ගෙයින් පිට ගිහිල්ලා නැහැ. මේ ආයතන වලින් අහකට ගිහිල්ලා තියෙනවද? ඉන්න තැනම ඉඳගෙන අරමුණු ගන්න. හරියට නොයෙක් තැන් වලින් වෙලෙන්දු ගේන බඩු එක තැනක ඉඳගෙන ගන්න තොග වෙලෙන්දෙක් වගේ. එයා ඒ බඩු හොයාගෙන ගංගාන ගෙවල් ගන්න කොහෙවත් ඇවිදින්නේ එක තැනක ඉඳගෙන මේ ඔක්කොම අරමුණු ටික ගන්න. එතකොට කිසිම වෙලාවක මෙහි විස්තර මෙහෙන් එහාට යන්න බෑ විස්තරයක්. එහෙන් මෙහාට ඇවිල්ලා තියෙන්නේ හැම දෙයක්ම. එහෙන් මෙහාට ආවා කියලා ආපු දේ එතන තියනවා කියලා ගන්න තියෙන අයිතියක් නැහැ. එහෙම නැහැ. දැන් අපි කියමු මල් වට්ටියක් අරගෙන යනවා අත ගහගෙන දැන් වට්ටි හිස් වට්ටි අරගෙන යනවා ඉස්ලාමෙක් කෙනෙක්. ඔන්නේ තව එක්කෙනෙක් ගාවට යනකොට එයා ඒකට මලක් කියනවා. දෙවෙනි කෙනා ගාවට යනකොට මලක් කියනවා. දැන් මුලින්ම වට්ටිය පටන් ගත්තේ කිසිම මලක් නැතුව. 10 දිනක් විතර ගාවට යනකොට 10 වෙනි අතට යනකොට මල් වට්ටියක් තියෙනවා. 10 වෙනිය ගාවට යන මල් වට්ටියක් ආවහම මෙයා දැක්කොත් මේ අරහේ ඉඳලා මේ එහෙ තිබුණු මල් වට්ටිය යාවේ කියලා දැක්කොත් හරිද? එයා ගාවට එනකොට 10 වෙනි මල් වට්ටියක් හම්බුණා මිසක. එහෙ තිබුණු මල් වට්ටියක් ආවද මෙහෙම එකක්? මේ හේතු ටික පිරි පිරි පිරි පිරි ආව මිසක එතෙන්ට ආපු දෙහා බලලා ඒ බඳු මල්වට්ටිය Taman දිහා බලලා මේක ආවේ මේක එව්වේ පළවෙනි අරමුණු කළ හරියන්නේ එතන ඉඳලා කියලා. ඒ වගේ මල් 10ක් වුණු මල් වට්ටි වගේ තමයි අපිට මේ අරමුණ පෙනෙන අවස්ථාව. මෙහෙම පෙනෙන්න කනබුන ආහාරයෙන් හැදුණු රූපය, ස්පර්ශයෙන් හැදුණු වේදනා, සංඥා කියන ධර්මතා ටිකත් මේවා එකතු වෙලා මෙහෙම අපිට ආවම අපිට මේ ආපු කාරණා ටික මෙහෙ තියෙනවා කියලා දකින්න එපා. හේතු ටික. නේද? මෙතනදී මේ එක පැත්තක් හීන එක පැත්තක් ඇත්ත වෙලා තියෙන මොකක් හින්දාද දන්නවද? පංචායතනයේ මේ අරමුණ දකින මට්ටමේදී කාමාශ්‍රවයේ තියුණුව යෙදෙනවා. මේ කෙලෙස්යෙන්ද මේ ඇත්ත වෙලා තියෙන කාමාශ්‍රයේ යෙදෙනවා. මනෝ විඥාණයෙන් අරමුණු කරනකොට කාමාශ්‍රයේදීම දුබලයි. ඒ කාමාශ්‍රයේ යෙදෙන හින්දා මේක ඇත්තම වගේ වෙලා. ආශ්‍රය බලවත් කමනේ. අතන ආශ්‍රය අඩු නිසා දුබලයි. ඒ අරමුණට අග්ගල අතහැරෙනවා. කෙනෙක් මේ කාමාශ්‍රය අතහැරුත් ඇහෙන් බැලුවොත් එයාට හීන මට්ටම හිතෙන් හිතුවත් හීන මට්ටම වෙනවා. සප්න උපමා කාමා කියලා පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ කාමයේ හීනයක් වගේ කියලා ඒ මට්ටමට මනස එනවා ආශ්‍රාණුව. ඇහෙන් බලනකොට මනෝවිඤ්ඤාණ මට්ටමට එනකොට මෙහෙම දෙයක් තිබුණා තියනවා කියන කෙලෙසේ තදින්ම යෙදෙනවා අපිට. මේ කෙලෙසිට මේක සැබෑ කරලා තියෙන, සජීවී කරලා තියෙන. මේ පැත්ත ඇත්තයි කියලා පේන්නේ ඇත්ත හින්දා නෙමෙයි. ඒකෙන් දකින්න කෙලෙසි බලවත්කම. මනෝ විඥානෙලුත් මේ අරමුණ ඒ විදිහටම පහළ වෙන්නේ. ඒකේ කාමාශ්‍රය දුබල. කෙලෙසි දුබල වෙනකොට අරමුණ රැඳෙන්නේ ටග්ගලත. එතකොට මේ පංචායතන ඇහෙන් දකින අරමුණෙත් අපිට කාමාශ්‍රය අඩු වුණු නැති වුණු. ආනාගම් වෙච්ච කෙනෙකුට හිත මේ අරමුණ හිතුවත් ඇහෙන් බැලුවත් දෙකම එක මට්ටම. දෙකම ඇත්තනේ. දෙකම හීනමයි. ඒකයි සප්නුපමා කාම කාමයේ හීනයක් වගේ කියලා කිව්වේ. එතකොට සම්මා දිට්ඨි කියනකොට අපිට නුවණ තියෙන්න ඕනේ මොකද්ද? මෙන්න මේ ස්කන්ධයන්ගේ ඇතිවීමට බාහිර ධාතුනානත්වය නිසා සංඥානානත්වයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි සංඥා ඥානත්වය නිසා ධාතු ඥානත්වයක් වෙන්නේ නැහැ. මෙතන මේ ලෝකෝත්තර මාර්ගයේදී නැත්නම් සම්මා දිට්ඨියේදී අපි හිත තබන්න ඕන සම්මා දිට්ඨියේ ලක්ෂණය තමයි මොකද්ද එක්ෂණික විපාක නැත්තම් ප්‍රවෘත්ති විපාක නූපදින විදිහට හිත තබන එක. චක්කු විඥාණය උපදින්න තියෙන හේතු ටික තියන්න. චක්කු විඥානයේ උපන්නට අපිට ප්‍රශ්නයක් නැහැ. ඕනනම් ඉපදුනා. නමුත් එතන තියෙන දෝෂේ gedi හැදුනට අපිට ප්‍රශ්නයක් නැහැ අර ගහේ. නමුත් එතන තියෙන දෝෂේ gedi ඇතුලේ තමයි යට තියෙන්නේ. නැවත පැලෙන බීජ ටික තියෙන්නේ. ඉතින් බීජ ටික අයින් කරන්න ක්‍රමයක් නැහැ. gediy අයින්නකොට. බීජ ටික අයින් කරගන්න ක්‍රමයක් තිබුණා නම් gediy අයින් නොකර. gediy හැදුනට ප්‍රශ්නයක් නැහැ. ගෙඩි හැදුනොත් බීජ හැදෙනවම නම් අපිට බීජ බීජ යෝනේ නැත්තේ. ඒ බීජ අයින් කරගන්න නම් ගෙඩියත් ගෙඩි හැදීමම නවත්තන්න වෙනවා. ගෙඩි හදාගන්න ක්‍රමයක් තියෙනවා නම් ඒක ඇතුලේ ඇට හිටින්න නැති විදිහට බීජ හිටින්න නැති විදිහට gedī tikේ දෝෂයක් නැහැ ඒක අනුභව කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ එක gediyak දෙකක් ඉඳලා හිටලා හම්බ වෙයි නමුත් හැම gediyක්ම එහෙම වෙන්නේ නැහැ නේද ඉඳලා හිටලා ගස් ලැබු gediyak හෝ මොන හරි gediyක ඇට නැතුව තියෙන්න පුළුවන් නමුත් හැම gediyකම එහෙම වෙන්නේ නැහැ නේ gediy හැදුනොත් ඒක ඇතුලේ බීජ ඇට හැදෙනවමනේ. ඉතින් මේ බීජ එපා නම් ඇට එපා නම් මොකද කරන්න තියෙන්නේ අපිට? ගෙඩි හැදෙන එකම නතර කරන්න වෙනවා. මොකද ගහ කපන්නත් බෑ. ඒ හින්දා මේ එහෙනම් ගහේ පැවැත්ම ඉතුරු වෙන විදිහට gedi නැහැදෙන විදිහට කටයුතු කරන එකට තමයි මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මම කියන එක තේරෙනවද දන්නේ එතකොට මොකද ගෙඩි හදන එක නැති නොකොට ඇට අයින් කරන්න බෑ වගේ චක්කු විඥාණය මේ ඉපදීම නතර නොකොට කර්ම රැස් වෙන එක නතර කරන්න ක්‍රමයක් නැහැ. අමාරුම ක්‍රමයක්. ඒ චක්කු විඥානය උපන්නොතුනේ ඒ චිත්ත විද්‍ය කෙරවලට ජවන් වෙන්නේ. චක්කු විඥානය ඉපදෙනවා. නමුත් ජවන් වෙන්නේ නැතුව හැම වෙලාවම තියාගත්ත එකද? පරිත්තාරමණ චිත්ත විද්‍ය කියලා ඉඳලා හිටලා චිත්ත විද්‍යක නම් ජවන් නොවිනවා කියන්න පුළුවන්. අර ඉඳලා හිටලා gediyak ඇතුළ නම් ඇට තිබුණේ නැහැ. නමුත් හැම එකක්ම වෙනවද? බෑ. චිත්ත විදි කළා තියෙනව නේද ටිකක් අර. මේ චිත්ත විදියේ ඇහැ රූප චක්කු විඥාන කියන මට්ටම උපන්නොත් කර්ම වෙලාමයි නතර වෙන්නේ. සෝත විඥානේ උපන්නොත් කර්ම වෙලාමයි නතර වෙන්නේ. එතකොට ඉතින් වෙන්න තියෙන ටික වෙලා මේ ගහ කැපුවත් ගහ නැතිවෙත් වැඩක් නෑ ආයෙත් පැලවෙනවා. ඇට ටික හදලා තියෙනවා. ඒ වගේ එක්ෂණික જાතිය දකින්ද සන්තති ජාතියට උපකාරයි සම්තිති ජාතිය දකින්න ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස උරුම කරන තැන හැටියට එතකොට ජාති ජරා මරණ දුකෙන් මිදෙන්න නම් යම්කිසි කෙනෙකුට දුක එපා නම් ජාතිය නවත්තන්න වෙනවා සම්තති ජාතිය කියන එක සම්තති ජාතිය නතර කරන්න නම් එක්ෂණික පවත්ම නතර කරන්න වෙනවා මං කිව්වේ ඒක නතර කරන්න උනේ වෙන මොකුත් හින්දා නෙමෙයි. gediy ඇතුළේ ඇට තියෙනවා වගේ මේ මානසික මට්ටමේ කර්ම රැස් වෙනවා. ඒ නිසා ඒ ಜಾති නිරෝධයට තියෙන මඟ තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියේ ස්වභාවය තමයි මොකද්ද? ප්‍රවෘත්ති විපාකයේ ඇති නොවන විදිහටයි සිත පවත්න්නේ. ඒ කියන්නේ මෙහි රූපයක් බලන්නේ නැහැ. චක්කු විඥානීය කෘත්‍යය තමයි චක්කු විඥානීය කෘත්‍යය තමයි මොකද්ද? රූපයක් බලන ගතිය. බාහිර රූපයක් බලන රූපයක් දිහා නිමිති ගන්න අනුනිමිති ගන්න නිමිති කියලා කියන්නේ. යම් කිසි සටහනක් සම්පූර්ණයෙන් ගන්න එකට කියනවා නිමිත්ත කියලා. ඒකේ කොටසක් ගන්නවා නම් දැන් මිනිස්සෙක්ව බලනවා නම් නිමිත්ත. මෙයාගේ ඇහැ හොඳයි, කන හොඳයි, කෙස් ටික හොඳයි, අතපය හොඳයි කියලා බලනවා නම් මේක තමයි අනුනිමිත්ත. ගහක් කියලා සම්පූර්ණ ගන්න එකට නිමිත්ත. මේ ගහේ කුල, මේ කාත්ත, මේක ඊති, මේ දඬු කියලා ගන්නවනම් මේක අනුනිමිත්ත. ඇහැ පරිහරණය කරන්න පුළුවන් නම් නිමිති අනුනිමිති නැතුව නිමිති අනුනිමිති ගන්න නැතුව ඇහැ පරිහරණය කරන්න නම් අනිවාර්යෙන්ම එහෙ නිසා මෙහි කියන නුවණට එන්න වෙනවා මිසක මෙහි බැලුවොත් නිමිත්තක් අනු නිමිත්තක්ම තමයි බලන්නේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක්ව හෝ දෙයක් හෝ එකක කොටසක් හෝ නොබල වෙන මොකද්ද බලන්නේ? අර අර එක්තරා තේරෙවිලක් ඈ. යකෙක් ඉන්නවලු කැලේට අධිග්‍රෝහිත ඉතින් දර කපන මිනිස්සු දෙන්නේ ගියාලු මේ කැලේ දර කපන්න. ගිහිල්ලා යකාවල ඉස්සරහට. මොකද අපිට මේ දර ටිකක් කපා ගන්න. හොඳයි. ඕනේ ගහක් කපා ගනි. ගස් జాති දෙකක් කිව්වොත් මේ ගස් දෙක ඇරෙන්න ඕනම ගහක් කපා ගන්න කියලා. බැලුවලු බැලුවලු බැලුවලු ඒ ගස් දෙක ඇරෙන්න වෙන ගස් නැහැ. මොකද්ද මේ යකා කියලා තියෙන්නේ? ඇද ගසුයි කෙලින් ගසුයි ඇරෙන්න අනිත් ඕනම ගහක් කපා ගන්න කිව්වා. බැලුවලු මේ මිනිස්සු එක්ක කෙලින් ගස් එක්ක ඇද ගස් තියෙන්නේ අන්තිමට කපා ගන්න ගස් නැතුව ගිහිල්ලා යන්න. ඒ වගේ නිමිති අනුනිමිති ගන්න නැතුව චක්කු විඤ්ඤාණය රූප බලන්න. ඕන්න. නිමිති අනුනිමිති වශයෙන් ගත්තොත් නේ විඤ්ඤාණය පිහිටන්නේ නිමිති පිහිටන්නේ ඒ හින්දා ඔයගලන්ට පුළුවන් නම් රූප බලන්න නිමිති අනුනිමිති හිතින් නැති විදිහට යම් වස්තුවක් එහෙම් පිටින්ම ගන්න එකට නිමිත්ත ඒකේ කොටසක් කොටසක් ගන්න එකට මොකද කියන්නේ අනු නිමිත්ත ඈ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායි යත්වාදිකරණ වේන චක්කේන්ද්‍රයන් අසංගතං විහරන්තං අභිජ්ජා දුමනස පාපක අකුසල ධම්ම අන්වාස වියු තස සංවරය පටිපජ්ජති රක්කති චක්කේන්ද්‍රේ චක්කේන්ද්‍රේ සංවරං අපජ්ජති එයින් ලෝභ දේශ ලෝභ දේශ ලාමක කුසල ධර්ම ලෝභ අදින විදිහට ඇහෙන් නිමිති අනුමිති වශයෙන් ගන්න එපා. ඇහැ සංවර කරගන්න. ඇහැ රකගන්න. ඇහි සංවරයට පැමිණෙන්න. එහෙනම් අර කැලේට ඇතුළු යකාට වගේ ඕගොල්ලන්ටත් කියන්න තියෙන්නේ ඇහැ රූප බැලුවට කමන්න. හැබැයි නිමිති අනුනිමිති ගන්න නැතුව රූප බලන්න පුළුවන් නම් බලන්න. ඕගොල්ලන්ටත් ඒ එහෙමනොත් ආපහු එන්න මිසක බලන්න නැතුව ඉන්න වෙයි මිසක වෙන ක්‍රමයක් නැති. සද්ද අහන්න පුළුවන් නම් අහන්න නිමිති අනුනිමිති ගන්න නැතුව. පුළුවන් වේද? බෑ එහෙනම් මොකද දකින දේ නිමිති අනුනිමිති ගත්තොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම කර්ම නිමිති පිහිටනවාමයි විඥානය පිහිටනවාමයි. ඒ නිමිති අනුනිමිති හොයාගෙන ආපහු යන්න බැරිද? පුළුවන්කම එනවාමයි. එන සම්මාදිට්ඨි කියලා කියන්නේ ඇහැ පරිහරණය කරනවා ඇහැ රකින්නවා ඇහි සංවරයට පැමිණෙනවා මොකද නිමිති අනුනිමිති ගන්න අන්න ඒ විදිහට ඔයගොල්ලෝ ජීවත් වෙන්න එතකොට අවලංගු වෙලා තියෙන චක්කු විඤ්ඤාණයේ කෘත්‍ය තමයි අපි හිතාගෙන ඉන්නේ පෙනෙනවා කියන සිද්ධිය නිර්මාණය වෙලා තියෙනවා චක්කු විඤ්ඤාණයට කියලා ඒක ඇත්ත රූපයක් පෙනෙනවා කියන සිද්ධිය නිර්මාණය කරලා තියෙන චක්කු විඤ්ඤාණයට බාහිර ආයතනයට නැඹුරු වෙලා බාහිර රූපයක් බලනවා රූපයක හැතිරෙනවා රූපයක නිමිත්තක් ගන්නවා කියන ගතියෙන් දකින්න. එහෙ ඉඳන් මෙහෙට එන්නේ කියන නුවණ තියාගෙන තමන් තුළම මනස තියාගෙන බාහිරට යන්නේ තු තමන් තුළම ජීවත් වෙච්ච කෙනාට කර්ම රැස් වෙන්නේ එයා එළියට ගිහිල්ලා නැහැ. අර අර දැක් කිව්වා අර ඉබ්බා ඉබ්බා ගිය පොයේ දැක් කිව්වා නේද? කැලේ ටික එළියට දාන්න එපා කියලා ඉබ්බා කිව්වා. ඒ කියන්නේ ආයෙත් කියන්නේ ඒක හරි වටිනවා හොඳයි. ඉබ්බා වගේ ජීවත් වෙන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහානි උඹලට මම පෙර ඌවක් කියන්නම් පෙර වෙච්ච දෙයක් කියන්නම් කියලා එක්තරා දවසක් හැන්දෑවක ගංගානම් ගඟේ උඩහ පැත්තේ ඉඳලා ඉබ්බෙක් ආවා පාත පැත්තේ ඉඳන් නරියෙකුත් යනවා. ඈත තියාම නරියා දැක්කා ඉබ්බව ඉබ්බ දැක්කා නරියව දැන් නරියා හිතනවා ඔබ ළඟට වරෙන් ආපු ගමන් අතක් හෝ කඩාගෙන කනවා ඔළුව හෝ කඩාගෙන කනවා කකුල හෝ කඩාගෙන කනවා කියලා නරියා හිතනවා ඉබ්බ හිතනවා ඈත නරියනව දැකලා නරියා දැන් හිතන ඇති ළඟට එනකොට මගේ ඔළුව හෝ කඩාගෙන කන්න කකුල හෝ කඩාගෙන කන්න අතක් පයක් හෝ කඩාගෙන කන්න මම නම් දෙන්නේ නැහැ කියලා දැන් දෙන්න ළඟට එනකොටම නරිය ළඟට එනකොට ඉබ්බ මොකද කරුවේ? ටක් ගාලා කෑලි පහම ඇතුළට ගත්තා. කකුල් දෙකයි අත් දෙකයි ඔළුවයි කෑලි පහම ඇතුළට දාගත්තා. දැන් නරිය සද්ද නැතුව ඉන්නවා ගියා වගේ තේරෙන්න කකුල් හොදාපන් එළියට කඩාගෙන කනවා. අත හොදාපන් කඩාගෙන කනවා. ඔළුව හොදාපන් කඩාගෙන කනවා. ඉබ්බ දැන් ඇතුලේ ඉඳගෙන හිතාගෙන දැන් නරියා හිතනවා ඇති මම කකුල හොදම්මොත් කඩාගෙන කනවා. ඔළුව හොදම්මොත් කඩාගෙන කනවා. අතක් හෝ දැම්මොත් කඩාගෙන කන්න. මම නම් දාන්නේ එකක්වත් කියලා දැනෙන ඉබ්බ ඇතුළට වෙලා ඉන්නවා. නරිය බලාගෙන ඉන්නවා එකක්වත් එළියට දාපන් කනවා කියලා. මෙහෙම ගුඩු වෙලා ඉඳලා ඉඳලා ඉඳලා ඉබ්බ නෙමෙයි එක කෑල්ලක්වත් එළියට දැම්මේ. ඒ හින්දා ගියා යන්න නරිය. ඒක උපමාවට අරගෙන පෙන්නන එතකොට භූත පුබ්බම් බික්කවේ කියලා බුදුහාමුදුරු දේශනා කළා ඒ සත්‍යම සිද්ධි. මහන්නේ පෙරවුවා කියමි කියලා දේශනා කරනකොට ඒ දේශනා කරන ඇත්තම සිද්ධිය වෙයි. එතකොට එදා ඉබ්බා එක අවයවයක් හරි එළියට දැම්මම නරියට අහු වෙනෝනේ. නමුත් ඉබ්බා නෙමෙයි එකක්වත් එළියට දැම්මේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කුම්මෝ අංගානි සකේ කපලේ සමෝදම් වික්කු මනෝවිතක්කේ. ඔන්න හොඳට බලන්න. ඉබ්බා කබලෙහි අවයව හංගවගත්තා වගේ මහානනි මනෝවිතර්ක හඟුලුව හඟුලුව ගන්න මනෝවිතර්ක. හකුලුවා ගන්න කියනවා. මේ ඒක පෙන්නනවා ඉබ්බගේ කෑලි පහ වගේ කකුල් දෙකයි අත් දෙකයි ඔළුවයි වගේ තමයි අපේ ඇහැ කන දිවනාසය ශරීරය කියන කෑලි පහ. එතකොට නරිය වගේ තමයි පවිතු මාරයා. ඉතින් මේ කෑලි පහ එළියට දැම්මා වගේ තමයි ඇහැ එළියට දැම්මොත් නරිය කඩාගෙන කනවා. මේ මේ කකුල එළියට දැම්මොත් නරිය කඩාගෙන කනවා. ඒ කියන්නේ ඇහැ එළියට දැම්මොත් මාරයට අහු වෙනවා. කන එළියට දැම්මොත් මාරයට අහු වෙනවා. නාසය එළියට දැම්මොත් මාරයට අහු වෙනවා. දිව එළියට දැම්මොත් මාරයට අහු වෙනවා. කය එළියට දැම්මොත් මාරයට අහු වෙනවා. කොහොමද ඇහැලියට දාන්නේ කොහොමද ඇහැලියට නොදා ඉන්නේ ඒ කිව්වේ මේ ඇහැ ගලවලා විසි කරන්න කියලාද කිව්වේ එහෙනම් මොකද කිව්වේ ඇහැලියට දාන්න එපා කියලා මේ ඇහැ උදව් කරගෙන බාහිර ලෝකේ බාහිර රූපායතනයක ජීවත් වුණොත් ඇහැ එළියට දැම්මා. එතකොට ඒ කියන්නේ දැම්මා ඉබ්බ ඔළුව. ඇහැ හරියට ඔළුව වගේ. ඔළුව එළියට දැම්ම නම් කඩාගෙන යනවා හරියට. රූපායතනේ රූපේ දකින මට්ටමක හිටියනම් ජීවත් වුණා නම් ඒ තමයි ඇහැ එළියට දැම්මේ. අනිවාර්යෙන් මායයට අහු වෙනවා. ඒ කර්ම සිද්ධ වෙනවා. ඇහැ එළියට දැම්ම කියන්නේ චක්කු විඥාන මට්ටම. කන එළියට දැම්ම කියන්නේ බාහිර සද්දයක් එහෙම ඇහුවොත් ඕගොල්ලෝ හරියට තියෙන්නේ ඉබ්බා කටුව තුල ඉන්නවා වගේ ජීවත් වෙන්න කටුව තුලම ඉඳගෙන එළියට නම් යන්න එපා. මුර්ගක සම්වර්ෂාව ගත්තා වගේ ඒකට වැහෙන තෙමෙන තෙමෙන කෙනා කපා කොටාගෙන මැරෙනවා වගේ මේ ඇහෙන් එළියට ගියොත් ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස වැහි වැහැලා තියෙනවා. අපිට ඒක තේරෙන්නේ අපි රළු හින්දා. කවදාව ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වල සංසිඳීම නම් හිතන්නවත් එපා එහෙන් එන්නේ. කටුව ඇතුළත වෙලා පුළුවන් තරම් මේ ජීවිතය ගත කරලා මිදෙන්න බලන්න. බැරි නෑ හොඳට සිහිය නුවණ ඕනේ. එතකොට මේ ඇහැ කන දිවනාසය ශරීරය එළියට දැම්මා වගේ තමයි රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආරමුණු පරිහරණය කරනවා නම් ඉබ්බ කබලේ යවයව බහගත්තා වගේ ඒ අංග පහ එළියට දැම්මේ නෑ වගේ ලෝකයා රූපේ බලන අරමුණෙත් අපි රූපේ බලනවා එහැ එළියට දාගන්න නැතුව මං ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ ඔන්න ওই වගේ තැනකට ඒ කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය ඔක්කොම වහලා මනසිනුත් අරමුණු නොගෙන ඉන්න තැනකට නෙමෙයි ලෝකයා චක්කු සම්පස්සේ නැත්තම් ඇහෙන් රූප බලන අරමුණෙත් ඒ අරමුණේම අපි ජීවත් වෙන ලෝකයාගේ මට්ටමේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ චක්කු සම්පස්සේ කියන ටිකෙන් මිදිලා ලෝකයා සද්දය අහන මට්ටමේම ජීවත් වෙන සෝත සම්පස්සේ මිදිලා අන්තිමට එකෙන් චක්කු සම්පස්සේ ලක්ෂණය තමයි රූප පේනවා සෝත සම්පස්සේ ලක්ෂණය දකින්න සද්දය ඇහෙනවා. ගහන සම්පස්සේ ලක්ෂණය දකින්න බාහිර ගඳ සුවඳක් දැනෙනවා. ඕගොල්ලන්ට පුළුවන් නම් බාහිර රූප පේන්නේ නැතුව ඉන්න ඒකෙන් චක්කු විඤ්ඤාණය නැහැ. ඇහැ තියෙනවා, රූපේ තියෙනවා. චක්කු විඤ්ඤාණය ඉපදිලා නැහැ. එහෙනම් චක්කු සම්පස්සේ නැහැ. බාහිර නිසා තමා තුළට යමක් හම්බ වෙනවා කියන නුවණ ඇතුළත තියාගෙන ඉන්නවා. ඕගොල්ලෝ පිටත හැසිරෙන්න ගිහිල්ලා නැහැ. එතකොට චක්කු විඥානයේ කෘත්‍ය නැහැ. උපාදාන නැහැ. Taman ඉන්න තැනක වෙනක් දුන්නොත් ගන්නම් කියන තැනක ඉන්නවා මිසක හොයාගෙන යන්නේ නැහැ. අරමුණ හොයාගෙන යන ගතියටම කියනවා තණ්හාව කියලා. මෙහෙම පේනකොට පේන අරමුණේ ජීවත් වෙන සිද්ධියම දකින්න තණ්හාවේ කෘත්‍යය ඇටියට. එතකොට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඉබ්බසිය කබලෙහි යවයව ටික බහාගත්තා වගේ කටු ඇතුළට වෙලා ඉන්න. උතන තමයි ප්‍රතිසන්දි නාම රූප දෙක කියන තැන ජීවත් වෙනවා. ගහ ගස් ලැබු ගහේ ගෙඩි හැදෙන්නේ නැහැ ගහ. ගහේ පැවැත්ම තුල වාසය කරනවා වගේ. අන්න එහෙම ඉන්නවා නම් අන්න එයාට විතරයි ජරා මරණ දුකෙන් මිදෙන්න පුළුවන්. මොකද ජරා මරණ දුකෙන් මිදෙන්නේ ජාතිය නැති වුණොත් ජාතිය තියෙනවා නම් ජරා මරණමයි. ඒ ජාතිය නැති කළ ජරා මරණ දුකෙන් නැති කරන්න පුළුවන් සම්මාදිට්ඨිය. ඇත්ත ඇති හැටි දැක්කොත්. ඇත්ත ඇති හැටි කියනකොට හැම වෙලාවෙම දකින්ද ඉබ්බ අතපය හකුලුව ගත්තා වගේ බාහිර අරමුණු එද්දිත් අපි අපේ මනසෙන් ඔබට නොයා ඉන්නවා නම් අපි අපි තුල වාසය කරනවා නම් අපි අපේ ගෙදරටම වෙලා ඉන්නවනම් රත්ය දියන් නැතුව බේරෙන්න පුළුවන් කඩපිල් ගානේ එක එක තැන්වල රස්තියදී යන කෙනාට මොනවා හරි අනතුරු වෙනවා. ඒ වගේ සැබෑ නිවහන Tamange මනස එතෙන්ට වෙලා ඉන්නේ නැතුව රූපයක් දකිනකොට රූපේ ගානේ ඒ අනුව රස්තියදී යනවා. සද්දයක් ඇහෙනකොට ඒ අනුව රස්තියදී යනවා. අරමුණු වල නානත්වයෙන් එයාගේ ගතියත් නානත්වයකට යනවා. ඒ බඳු කෙනා තමයි කපටිකම මායාව ඔය තියෙන හැම චරිතයක්ම ඇති වෙන්න පුළුවන් ওই වගේ රස්තියදී යන කෙනාට. නමුත් සැබෑ තමන්ගේ ගෙදරට වෙලා ඉන්න කෙනාට එකම ගතියයි තියෙන්නේ. අර පෙන්වන්නේ ඒතන ඉන්න කෙනාගේ ලක්ෂණ ටික තමයි. උජුපටිපන්නෝ ඥායපටිපන්නෝ සාමීචපටිපන්නෝ ඒ ලක්ෂණ ආය සමගි ප්‍රතිපදාවක්ම තියෙන 100ක් දෙනෙක් හිටියත් එක්කෙනෙක් ඉන්නවා වගේ. විවිධත්වයක්, නානත්වයක්, විසම බවක් නැහැ. හැමෝම දාහක් එක්ක හිටිය තනියම ඉන්නවා වගේ. අය වාද විවාද නැහැ. සමග ප්‍රතිපදාවක් නැහැ. කපටිකම්, මායාකම්, කූටකම් ඒ තුල නැහැ. ඒ වගේ ගතියකට හිතට ඉඩ දීලා නැහැ ඒ වගේ තැනක. මේ ඔක්කොම ගති ටික තියෙන්නේ මේ ආයතනෙන් බැහැරට ගියාම ඒ අරමුණු විශේෂ යන නානත්වයක. ඒකයි අපිට අපිවවත් විශ්වාස කරන්න එපා හොඳ කෙනෙක් කියලා මේ හේතුඵල ධමයක් තියෙන්නේ බාහිර ආරම්මණය අනුව ජීවත් වෙනවා නම් ඒ අපිට අතුවත් විශ්වාස කරන්න එපා. විශ්වාස කරන්න අපිට අතුවද විශ්වාස කරන්න පුළුවන් එක තැනයි තියෙන්නේ මෙන්න මේ සම්මාදිට්ඨිය කියන තැන. මොකද පුද්ගලයෙක් නෙමෙයි නිසා. පුද්ගලයෙක් නම් මෙයා බොහොම හොඳ කෙනෙක් කියලා නිශ්චය කරන්න පුළුවන්. නැත්තම් මෙයා නරක කෙනෙක්මයි කියලා තීරණය කරන්න පුළුවන් පුද්ගලයෙක් නම්. හේතුඵල ධමයක් නම් අපි නොයෙක් නොයෙක් විෂම අදහස් ඇති වෙන්න පුළුවන් පරිසරයකත් නම් ඉන්නේ. මං නම් එහෙම වෙන්නේ නැහැ මං නම් එහෙම කරන්නේ නැහැ කියන තැනක ඉන්න හේතු නැහැ. මම හොඳම කෙනෙක් අහවලා හොඳම කෙනෙක් කියන්න හේතු නැහැ. අද නොවිච්ච වැරද්ද හෙට ඇති වෙන්න පුළුවන්. සමහරට අද නොවිච්ච හොඳ හෙට ඇති වෙන්න පුළුවන්. මොකද මේ විශේෂණානත්වය. ඒ හොඳද ස්ථිර නැහැ. ඒ නරකද ස්ථිර නැහැ. ඒ බඳු පැවැත්මකින් හැම වෙලෙම උඩ යට යනවා. ස්ථීර ගතියක් ස්ථීර පැවැත්මක් තියෙන්නේ මේ කටු ඇතුළු වාසය කරන කෙනාට විතරයි. ඊට මෙහා ලෝකයේ අරමුණෙන් අරමුණ චරිතය හැදෙන යාගේ. දැන් මෙහෙම රූපයක් වෙනකොට ඒ රූපයේ අනුව ගිහිල්ලා ඒ රූපයට අනුව හිතන දෙයින් එයාව ගොඩ නැගලා තියෙන චරිතය. ಜಾති ඒකයි. දැන් එයා එබඳු. දැන් ඒ පුද්ගලයා එහෙමයි. එයයි දැන් පුද්ගලයා. ඊට පස්සේ වෙන අරමුණක් දකිනකොට ඒ අරමුණ අනුව ගිහිල්ලා ඒ අරමුණට හිතලා දැන් ඒ විදිය ගතිය. දැන් පුද්ගලයයි. දැන් ගතියේ. දැන් එයා ඒ ආයි ස්ථීරෝ මේකේ ලොම්නිය දත්තිකේ පිහිටලා හිටගෙන ඉන්න මිනිස්සෙක් දකින්න එපා. ඒකයි විතක කරපු දේ ආයෙත් තව විතක නැහැ. කියන්නේ නැත්තම් විනාශ වෙයි. ඊට වඩා හොඳ දෙයක් කරා. ඊට වඩා නරක දෙයක් කරා. මේ බාහිර ආයතනයේ ඉන්න අපි හැමෝගෙම ලක්ෂණය අවිනිශ්චිතයි. එහෙම හිටියත් මේ ස්වභාවය දැනගන්න තැනකින් මේ දහම්පරයය තේරුවොත් පොඩ්ඩක් තියෙන පොඩි ඒ උපකාරක ධර්මයක් කවදා හරි දවසක ගතිය හැදෙන තැන තියෙනවා. නමුත් තාම හැදිලා නැහැ. ඒිට මෙහා මේ දහම බලන්න එහෙමුණු කාටවත් බයින්නෙත් නෑ අපි. බයින්න කෙනෙක් නෑ මේ තමයි ලෝකේ හැටි අපි ඔක්කොමලා එකම රෙද්දක රැලි වගේ. ආයේ මෙයා වැරදි මෙයා හොඳයි එහෙම තැනකින් සතුටු වෙන්න බෑ මේ දර්ශනය තුල නැති හැම කෙනාටම වෙලා තියෙන සිද්ධිය දකින්න මේ වෙලා තියෙන්නේ ඇයි කියන එක. අරමුණත් එක්ක සැලෙනවා ජීවිතේ. අරමුණත් එක්ක වෙනස් වෙනවා. මොකද එහෙම තැනක ඉන්නේ ස්ථිර පැවැත්මක් නැහැ. බාහිර අරමුණත් එක්කම ජීවිතය කියන එක ගොඩනැගිලා තියෙනවා. ජාති. ඒ හින්දා ස්ථිර පැවැත්ම කියන තැන ගොඩනැගෙන්නේ මේ ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය. ඒක ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයේ ස්වභාවය තමයි ප්‍රතිසන්දි නාම රූප දෙකෙන් ඔබට යන්නේ වාසය කරන්න. සාතන් වහන්සේ කියලා කියන්නේ එච්චර gediy හැදෙන්නේ ගහ ගහ විතරයි. ප්‍රතිසන්දි වශයෙන් ඒ කියන්නේ ඇහැට ඇතුලෙන් තමයි හැම වෙලෙම ජීවත් වෙන්නේ. කනට ඇතුලෙන් තමයි ජීවත් වෙන්නේ. නාසයට ඇතුලෙන් තමයි ජීවත් වෙන්නේ. කෑලි පහ එළියට දාන්නේ අංගකනේ. රහතන් වහන්සේලාගේ ස්වභාවය එහෙම තමයි. අපි ඇහැ එළියට දාලා හුරු අපි ඒ දිහත් බලලා කියයි අහවලත් ඇහැ එළියට දාගෙන ඉන්නේ කියලා. කියන රහතන් වහන්සේ නමක් වුණත් මෙහෙම රූප බලයි. හැබැයි බලන්නේ ඇහැට ඔබ්බෙන් ඇතුලේ ඉඳගෙන. ඒ නිසා මෙහෙට පේනවා ඇස් තියෙන අපි මොකද කරන්නේ? රහතන් වහන්සේවත් දකින්න තරම් දක්ෂයි. අපි වගේම රහතන් වහන්සේතර බලාගෙන ඉන්නේ කියයි. නේද? නමුත් ඒ ප්‍රකටන අපිට වඩා ගොඩාක් වෙනස්. ඒ නිසා මට මතක් කරන්න තියෙන්නේ ජාතිංච පජානාති කියනකොට එයා දන්නවා ජාතිය කියන එක එක්ෂණික සහ සම්තති කියලා දෙආකාරයි. එපමණක් විතරක් නෙමෙයි. ඒ කියන්නේ එක්ෂණික ප්‍රවෘත්ති පැවැත්ම තුල පවතින විපාකයද ජාතියක්. ඒක දන්නවා. ඒකයි මම කිව්වේ ජාතිය කියලා අර ඒ අරමුණෙන් අරමුණ පුද්ගලයා නිර්මාණය වෙලා. දැන් ඉන්න පුද්ගලයා නෙමෙයි තවට ඒකින් ඒ විදිහට ජාතිය. ඊට පස්සේ ප්‍රතිසන්දි වශයෙන් උත් ಜಾතිය දන්නවා දෙකම දන්නවා ಜಾතිය ජරා ඇහෙන් බලල ජරා මරණ දුක ඇති කරනවා එක්ෂණික જાතියෙන් ඉපදීම නිසා සන්තති જાතියෙන් ජරා මරණ දුක විඳින මේ කය ලෙඩ වෙලා නැරිලා ඒ වගේ තමයි. එතකොට දෙකෙන්ම ජරා මරණ දුක තමයි જાතිය කියන එක ජරා මරණ දුක උරුම කරගත්තු දුකේ පතිත වෙච්ච තැනක් ඒක එක්ෂණික සහ සම්තති වශයෙන් දෙආකාරයකින්ම තියෙනවා. මේ භවය නිසායි ಜಾති ඇති වෙන්නේ. කියන්නේ භවය කියනෝ රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ධම්ම කියන මේ වගේ තමන් ගාව තියෙන දැනුම දකින්න. අතහැරිලා ආයතනයන්ට අතහැරිලා ඒ අවස්ථාව අතීතයට ගිහිලා නිරුද්ධ වෙලා නමුත් ඇති බවට තමන්ගේ මනසේ පිහිටලා තියෙන ටික දකින්න භවය හැකියි. යම් රූපයක් බැලුවා දැක්ක ඒ අවස්ථාවත් ඉවරයි. නමුත් දැකපු දේ ඇති බවට Tamanට මතකේ තියෙනවා. ඒක දකින්න භවයේ හැටියට. සද්දයක් ඇහුවා ඇහුණා ඒ අවස්ථාව ඉවරයි නිරුද්ධ වුණා. නමුත් එහෙම සද්දයක් තියෙනවා කියන ගතිය දකින්න. ඒ භවය හරියට එනකොටම જાතිය තග්ගල. ආන් අහවල් ගායකයා කියලා තග්ගල උපදිනවා. මෙහෙම කෙනෙක් ඉන්නේ මෙන්න මේ හැඩේ මේ අම්මා කියලා ඇහෙන් බලලා බලපු දෙයට විස්තරත් කරලා අතහැරනවා. ඒක නිරුද්ධ වෙනවා. නමුත් එහෙම කෙනෙක් ඉන්නවා කියන හැඟීම විතරයි දැන් මේ තියෙන්නේ. දැන් භවයේ තියෙන જાතිය නැහැ. දැන් මෙහෙම බැරි වෙලා ධාතුනානත්වයේ මත ඒ සංඥානානත් එනකොටම අම්ම වෙන්නේ. නැත්තම් අම්මා tag ගාලා උපදිනවා. ඒ ඒ වගේ જાතිය කියන එක නැති වෙලා නැහැ. මේ අරමුණු එකින් එකට එකින් එකට එහෙමයි. අරමුණක් අරමුණක් ගානේ හොඳට නරකට දෙකම අපිටුවව තියෙනවා කර්ම භවයේ සැකසিলা. ওই වගේ එකක් සිහි කළා තමයි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. ජාතියට හේතු භවය භවය නිරුද්ධ වුණොත් ජාතිය කියන එක ඉබේමයි නිරුද්ධ වෙන්නේ. ජරා මරණ නැති කරන්න ඕගොල්ලෝ දුක් මහන්සි වෙන්න එපා. ජරා මරණ නැති බවක් කියලා කිව්වේ මොකටද? නිවරට. ජරා මරණ නැහැ කියලා කිව්වේ අජරාමර කියලා කියනවා. අජරාමර කියන්නේ ජරා නැහැ මරණ නැහැ. ජරා මරණ නැති නිවන ගණ්ඩ මහන්සි වෙන්න එපා. ඒ නිවන මොකද්ද කියලා දන්නේ නැහැ කියලා දුක් වෙන්න එපා. නිවන ලැබෙයිද කියලා ਸੰతాප වෙන්න එපා. ජාතිය නිරුද්ධ වුණොත් ජරා මරණ නිරුද්ධ වෙනවා නිවන ලැබෙනවා. ජාති නිරෝධයට තමයි නිවන කියලා කියන්නේ. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපාය රස නිරුද්ධං ජාති කියලා කියන්නේ ඉපදින් ජාති නිරෝධය කියලා කියන්නේ නොඉපදීම. නොහට ගත්තා. නොහට ගත්ත බවට කිසිවක් කිසිවකකින් නොහට ගත්තා නම් ඒකට කියනවා අසංකතයි. සංකත නැහැ. අසංකත කියන්නේ මොකද්ද? නොහට ගත්තා. හටගත්ත දෙයක් නේ නැති වෙන්නේ. හටගත්තේ නැත්තම් නැති වෙන්න නැතිවීමක් ගැන කතා කරන්න පුළුවන්. ඇති උනේ නැත්තම් නැතිවීමක් ගැන කතා කරුවේ නේද? කතා කරුවේ නැහැ. නිවන කියලා කියන්නේ මොකක්ද? ඇති නොවීම, හට නොගැනීම, අසංකතය, ජාති නිරෝධය. හට නොගත් එකක ඇති බවක් කතා කරන්නත් බෑ නැති බවක් කතා කරන්නත් බෑ. හටගත්තේ නැත්තම්. ඒ ඇති බවකින් හෝ නැති බවකින් කතා කරන්න බැරි ඒ ස්වභාවයටම කියන අසංකතය කියලා. ඒ අජරාමර බව, අසංකත බව වෙනවා මොකද්ද? හට නොගත්තු. හට ගැනීම නතර වෙනවා භවය නැති වුණා. භවය නැති වෙනවා මොකද්ද? සම්මාදිට්ඨිය ඇත්ත දැක්කොත්. ඇත්ත දකින්නවා කියලා කිව්වේ මොකද්ද? කටුව ඇතුළට වෙලාම වාසය කරන ජීවිතය. එතකොට ඕගලන්ට හිතෙයි කිසි තැපක් සතුටක් විනෝදයක් නැතුව කොහොමද අප්පා ඉන්නේ අතපය බැඳගෙන වගේ කියලා. එහෙම එකක් නෑ. උප්පරිම සැනසෙල්ල තියෙන්නේ එතන. පෙන්නනවා ඒ වගේ මට්ටමක අපිට ඉන්න බෑ හිටියොත් වැඩි දවස් නොගොස් නීවරණයන්ගේ මනස මිදෙනවා කාමයන්ගේ මනස මිදෙනවා එතකොට විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාර විවේකජං ප්‍රීතිසුඛං පඨමජ්ජානං උපසම්පජ්ජ විහෙර මේ මේ පැත්තේ හැතරෙන එක තමයි මේ කාමේ කියන්නේ මෙහෙම ඇතුලේ ඉන්න හුරුුණොත් වැඩි දවස් ඉන්න ඕනේ නැහැ මුල් දවස් ටික විතරයි අමාරු ඔහොම ඉන්නකොට නොබෝ දවසකින්ම මේ පිටත වාසය කරන එකට කියනවා කාමය කියලා. ඒ වාසය කරන්ඩ හිත යෙදෙන ගතියට හිත දෙන ගතියට කියනවා ක්ලේශය කියලා. කාමයන්ගෙන් වෙන්ව ක්ලේශයන්ගෙන් වෙන්ව විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලෙහි ධම්මයි. අකුසල කිව්වේ කෙලෙස් වල. ඒ කියන්නේ ඇතුළතම වාසය කරන කෙනා ওই දෙකම කරලා තියෙනවා. ප්‍රථම ධ්‍යාන කියන මට්ටම උපදිනවා. එතකොට පෙන්වන දිව්‍ය ලෝකේ දෙවියෝ තීර්ෂයයි කියලා ඒ ලැබෙන සැපයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නහන සුණු ඔය සබන් හදන ක්‍රමයක් ගැන ඉස්සර පෙන්වන්නේ ඒ පවුඩර් වගේ කුඩු ටික අරගෙන ඒක ගුලි කරනවා. දිය ඉස ඉස ඒක ගුලි කරනකොට වතුරෙන් නොතෙමුණු අපි මැටි ටික කනවා කියලා ගන්නකො පිටි ටික කනවා කියනකො දිය ඉස ඉස මේ මැටි ටික කනකොට පිටි යනකොට දියෙන් නොතෙමුණු තැනක් ඒකේ නැහැලුවේ වැටි ගුලිය. ඒ පිටි ගුලිය. ඒ වගේ මේ ප්‍රීතියෙන් සැපයෙන් මේ කයේ නොතෙමුණු තැනක් නැහැ කියනවා. ප්‍රීතියෙන් සැපයෙන් මේ කයේ නොතෙමුණු තැනක් නැහැ කියනවා. එයාට පුළුවන් ඒ මේ කය කොච්චර සැහැල්ලුද කියනවනේ මේ හිස් අවකාශයේ අත මෙහෙම තියලා පණ නැති කිරුවොත් වැටෙන්නේ නැහැ. පුළුවන් ද තියන්නේ? ලහුතා කියන රූපය ඉපදිලා එච්චරට. එච්චර නිබරයි මේ කාය. කායපස්සද්දි කියන තැනට එනකොට. අර එක්තරා රහතන් වහන්සේ නමක් මේ පෙන්නනවා මගේ ජීවිතය හරියට හුලඟට ලෙලදෙන කොඩියක් වගේ කියනවා. එච්චර සැහැල්ලුයි කියනවා. ඉතින් ඒ තරම් කාමයේ තියෙන සැපයට ඒ निराமிස සැපය ගත්තාම ඒ සැපයට කාමය තුල එන සැපේ උපමාවක්වත් නැහැ අපි ඒ අත්දැකීම නැති නිසා තියෙන අත්දැකීම මේ රළුව අල්ලගෙන ඉන්න අපි හිතාගන්නේ මේ තමයි සැප කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැපක් නැතුව නෙමෙයි. මෙතන සැපක් තියෙනවනම් බොහොම ටිකයි. හරියට කුෂ්ඨ රෝගියෙක් කුෂ්ඨේ කහනකොට එන සැපේ වගේ. සැපේ තියෙන්නේ මහා ආදීනවයක් දුකක් තුල. නමුත් සැපක් තියෙනවා නම් සැපය තියෙන්න ඕනේ ආදීනවයක් දුකක් නැතුව. කියලා ඒබඳු ආදීනවයක් දුකක් නැති සැපේ තමයි පෙන්වන ওই ධ්‍යාන මට්ටම. මහන්නේ මේ සැපේ ඕන තරම් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා ඉල්ල බමුණ නානන්දම් ඊට පස්සේ මේ සුකල්ලි කානු යෝගයේ බුදුරජාණන් වහන්සේ අක්කපයි කියලා කිව්වා කියලා. අර ධම්මචක්කපවත්තන සූත්‍රේ පෙන්නනවානේ. දේශනා කෙරුවා කියලා මට හරියට මතක නැහැ වගේ කතාවක් යනවා. එතකොට කවුද කියන්නේ බුදුරජාණන් වහන්සේ අක්කපයි කියලා දේශනා කළානේ. අත්ත කියලා මතාන යෝගයයි සුකල්ලි කානු යෝගයයි. කැපයි කිව්වද අකපයි කිව්වද? ඈ කමකෝ මං හිතුවා ටික හංගල මං කිව්වේ ඔක කියයි කියලා අත්ත කිලමතාන යෝගේ නම් අකපයි කිව්වා නමුත් සුකල්ලිකාන යෝගේ අකපයි කිව්වේ නැහැ බුදුරජාණන් වහන්සේ කාම සුකල්ලිකාන යෝගේ අකපයි කිව්වා සුකල්ලිකාන යෝගේ අකපයි කිව්වේ නැහැ සුකල්ලිකාන යෝගේ කියලා කියන්නේ සැපේ ඇලි වාසය කරනවා බුදුරජාණන් සැපයේ ඇලි වාසය කරනවා කාම සුකල්ලිකාන යෝගේ කියන්නේ කම් සැපේ ඇලි වාසය කරනවා සුකල්ලිකානුයෝගී කියන්නේ සැපේ ඇලී වාසය කරනවා. මහන්නේ සුකල්ලිකානුයෝගය මම අකපයි කියන්නේ යම් ධ්‍යාන සැපයක් තියෙනවා මම කියනවා ඒක ගණ්ඩේ කියලා. ඒක ඇලී වාසය කරන්නයි කියනවා. ධ්‍යාන සැපේ වගේ සැපේට මහන්නේ මම ඒක ගණ්ඩයි කියනවා කියනවා. ඒක නොවින්ද තුනේ දුකෙන් මිදෙන්නේ නැත්තේ කියනවා. ඒ හින්දා මේ සාසනේ හැම සැපයක්ම එපා කියන්නේ නැහැ. ආදීනව සහිත සැපය එපා කියන්නේ. කාම සුකල්ලිකානු එපා කියනවා. කාම කාමයේ නිසා එන සැප එපා කියනවා. සීලෝ ගම්ම පුතජ්ජනේ. නමුත් හැම සැපෙම මේ සාසනේ එපා කිව්වේ නැහැ. ඒකයි මම ටිකක් හංගලා කිව්වේ කාම කෑල්ල ලෝකේ සුකල්ලි කාම යෝගී කියන දේ විතරයි කිව්වේ. <laughs> එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ සුකල්ලි කාම යෝගේ කියන්නේ ප්‍රථම ධ්‍යාන ඒ වගේ සැපේ ඇලී වාසය කරන්න කියන. ඒ වගේ තැනකට මනුස්ස ගන්න ඒ වගේ තැනකට ගියාම කියනවා මාර්යාගේ ඇස අන්ධ කළා මාර්යාගේ නුදක්මට ගියා කියලා. ඒ තරම් අමාරුවක් නෑ අපි පුරුදු පුහුණු නොකළ නිසායි මේ තණ්හාව නිසාමයි දුක් විඳින්නේ අපි තණ්හාව ඒ කියන්නේ Taman තුල ඉඳගෙනත් කිසිම අඩුවක් නැතුව මේ අරමුණ ගැන හිතන්න පුළුවන් කියන්න පුළුවන් කරන්න පුළුවන් අරමුණ බලන්න පුළුවන් තණ්හාව නිසා මේ මෙහෙට බැසගෙන ඉන්න කකුලුව එළියට දාගත්තා වගේ ඉන්නේ. ඒකෙන් ලැබෙන විපාක ටික දන්නේ නැති. එහෙ නිසා මෙහෙටයි පහළ වෙන්නේ කියන තැනක නුවණ තියාගෙන කටයුතු කරන අන්න එදාට කතා කරන අවශ්‍යම දේ යාගින් කතා කරනවා. අනවශ්‍ය දේ ඉබේම යතහැරෙන මේ දර්ශනය. දැන් අපි ඇස් එළියට දාගෙන ඉඳලා පුද්ගල භාවයකින් තමයි සංවර වෙන්නේ. කතා කළ යුත්තේ බොහොම අමාරුවෙන් කතා කරන්නේ. කතා නොකළ යුත්තේ නවත්තගන්නේ බොහොම අමාරුයි. මේ පුද්ගල භාවයකින් මේ ටික හොඳයි. ඒ හොඳ කිරීමද ඒ කර්ම අපිට. අර විදිහට කළාම අමුතුවෙන් හොඳ කරන්න ඕනේ ඉබේමයි හොඳ පිහිටන්නේ ඒද කර්මයක් වෙලා නැහැ. ඒ නිසා හැම කෙනෙක්ම සම්මාදිට්ඨිය මේ ඇත්ත ඇති හැටි දැකලා මේ ಜಾති ධර්මයන්ගෙන් මිදලා සසර දුක අවසන් කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ಜಾතිය කියන එක එතකොට අපිට ජීවිතයෙන් පෙනෙන්න ඕනේ, දකින්න ඕනේ. ಜಾතිය කියන එකට කෙටි උපමාවක් තියාගන්න ඕනේ. තේර ගහක් ගස්ලා බුගහක් දෙලුම් ගහක් වගේ තැනක් ගත්තාම ගහේ ගෙඩි ටිකයි. එතකොට ගහේ දෝෂේ නැහැ ගෙඩි වල තමයි දෝෂේ වගේ ප්‍රතිසන්දි විපාකේ. ගහ නිසායි ගෙඩිය. ගෙඩිය ඇතුලේ ආය ගස් හැදීමේ හැකියාව ඒ වගේ ප්‍රතිසන්දි නාම රූප දෙක දකින්ද ඒක ගහ වගේ දකින්ද ප්‍රතිසන්දි නාම රූප දෙක කියනකොට බය නැතුව තීරණය කරන්න ගණ්ඩ එකම හිතට අල්ලලා මිම්මක් ඇහත් ඇහැ අයිති ඇහත් ඇහෙන් ඔබ්බත් කනත් කණෙන් ඇතුල් පැත්තට. මේ ටිකෙන් ඇතුල් පැත්තට. දැන් කිසිම දැනුමක් කිසිම සම්බන්ධයක් නැහැ බාහිර ආයතන හයේම ප්‍රතිසන්දි නාම රූප දෙකට. ප්‍රෝර්ති නාම රූප දෙක ප්‍රෝර්ති නාම රූප දෙක නැත්තම් ප්‍රෝර්ති විපාකයේ දකින්ද කූඩලෙලුණා වගේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ටිකේ එලයි. ඔන්න ඔය જાති මේ විදිහට ඇහැ කන දිවනාසය ශරීරය අරගෙන ඉපදිලා රූප සද්ද ගන්ධ රස පොට්ටබ බලමින් ඉන්නවා. ඕක තමයි අපි ಜಾති. මේ දෙකම ಜಾති. අර විදිහට ඉන්නවා කියලා කියන්නේ මැරෙනකොට ආපහු උපදින්න තියෙන හේතු හදාගෙන ඉන්නේ. ওই විදිහට ජීවත් වෙන රූප සද්ද ගන්ධ බලමින් ජීවත් වෙන කෙනාට කර්ම කියලා එකක් කරන්න ඕනේ නැහැ. එයා දැනගත්තත් එකයි නැතත් එකයි. මැරෙන මොහොත වෙනකොට කර්ම කියන එක ඉබේ සකස් වෙලා තියෙනවා. කෙනෙකුට පුළුවන් නම් ಜಾතිය කියන එක දැනගත්තා මේ දෙකම ಜಾතිය මේක මේ සැබෑම ප්‍රතිසන්දි විපාකය කියන්නේ මේ ටික ප්‍රවෘත්ති කියන විපාක කියන්නේ මෙන්න මේ විදිහට පෙනෙන මේ ටික බාහිර රූප දකින මට්ටම හැබැයි ඒ මට්ටම බැලුවොත් ආපහු මොකද ගාස් ලැබු ගහ හදනවා වගේ ආයත් ප්‍රතිසන්දි නාම රූප දෙක හිස් නැහැ ආය ජරා මරණ හිස් නැහැ කියලා ඒකත් දකින්න ඒ හින්දා එක්ෂණික જાතිය නැවැත්වුවොත් එක්ෂණික જાතිය නවත්තන්න වෙන්නේ ප්‍රතිසන්දි මට්ටමට හිත තියලා. එක්ෂණික જાතිය නතර කළොත් මේ කර්ම රැස් වෙන්නේ නැහැ කියලා දැනගන්න දැනගෙන ඒ විදිහට සම්මාදිට්ඨි මෙන්න මේක තමයි මේ ටික ගැන දැනුම තමයි ඔයගොල්ලෝ සම්මාදිට්ඨි. දැන් සම්මා සංකප්ප කියන්නේ ඇහැ පරිහරණය කරනු නිතරම හිතන්නේ මේ සම්මා දිට්ඨිය පිරෙන විදිහට. ජාතිය නිරුද්ධ වෙන විදිහට දන්නවා එක්සනික ජාතිය නිරුද්ධ වුණොත් තමයි ප්‍රතිසන්දි ජාතිය නැති වෙන්නේ. එහෙම තමයි ජරා මරණ නැති වෙන්නේ. එහෙනම් හිතන්නේ අරමුණක් ගත්තාම හොඳට සී ඇතුව හිතන්නේ කොහොමද සම්මා දිට්ඨිය පිරෙන විදිහට. සම්මා දිට්ඨිය කියලා අපි දැක්කා මොකද්ද? ප්‍රතිසන්දි නාම රූප දෙක තුලම වාසය කරන්න ගහ තබා ගන්න gediya ගන්න නැතුව. එහෙනම් බාහිර ආයතනයේ වාසය නොකරන විදිහට ජීවත් වෙන්න ඕනේ කියන එක සම්මාදිටියෙන් අපිට ලැබුණා. ඒ විදිහට ආයතන ඇහැ පරිහරණය කරනවා නිවන් දකින විදිහට. ඇහෙන් බලන අරමුණම මෙහෙම පේන තැනක තව කෙනෙක් එක්ක කතා කර කර හරි ඉන්නකොට නුවණින් බලනවා ටික ටික. එහෙම නැත්තම් අර උපමා සිහි කරගන්නවා. පේන වතුරක උනා ඡායාවක් පේන්න පුළුවන්. නමුත් පේන දේ අල්ලන්න ගියොත් අත හැපෙන්නේ වතුරනේ. ඒ වගේ යමක් පේන්න පුළුවන්. නමුත් මේ පේන දේ අල්ලන්න ගියොත් මහ භූතයන්ගේ අත හැපෙලා මිසි හිතේ මිසක පේන දේ අහුවෙන්නේ නැහැ මට. කියලා ටික ටික ගිරව කියනවා වගේ හරි හිත හිතා ඉන්න. සම්මා සංකප්ප. සම්මා වායා මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න උපකාර පිණිසමයි. හැම වෙලාවෙම මෙයාගේ උත්සාහය. හිතන්නේ කියන්නේ කරන්නේ ජීවිතයේ එදිනෙදා වැඩ කටයුතු උනා. අවශ්‍ය ප්‍රමාණයට කරගෙන මේ සඳහා මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න ඉඩ අවස්ථාවක් සකස් කරගන්න. නැත්නම් ඒ කාරණා තුලදී උත්සාහය දෙනවා සම්මාදිට්ඨිය ඇති කරගන්න. ඊට පස්සේ සම්මා වාචා කම්මන්ත ආජීව කියන පොඩකින් උතේ. එතකොට මේ වචන කතා කරන්නේත් ජීවත් වෙන්නේත් රැකියාව කරන්නේත් මේ දර්ශනයට උපකාර වෙනවා. මොකද දන්නවා වෙන රස්සාවල් කළා ලෝකයා දුකෙන් මිදෙන්න හදනකොට මේ දර්ශනේ තියෙන කෙනා දන්නව කවදාවත්ම ಜಾතිය ඇතිතන දුකෙන් මිදීමක් නැහැ. දුකෙන් මිදෙන්න නම් තියෙන ಜಾතිය නැති කරලමයි. මෙහෙම ජීවත් වුණොත් ජාතිය නැති කරන්න බෑ. මෙන්න මේ සම්මා දිට්ඨියෙන් ජීවත් වුණොත් විතරමයි ජාතිය නැති කරන්න ඕනේ. කියලා සම්මා දිට්ඨියට අනුවම රස්සාව කරනවා මිසක දිවි පැවැත්ම සඳහා රස්සාව කරනවා දුකෙන් මිදෙන්න නෙමෙයි. සම්මා දිට්ඨිය ඇති වුණොත් දුකෙන් මිදෙන්න කියන නුවණ තියෙනවා. ඊට පස්සේ වායාම සති මේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම සඳහාමයි උත්සාහය සම්මා දිට්ඨිය අනුවගිය 100ක්ම හැම වෙලාවෙම පවත්න්නේ මේ ටික කරනකොට ඒ සම්මා දිට්ඨිය මුල් කරගෙනම ඇති වෙන චිත්ත ඒකාග්‍රතාවය සම්මා සමාධි එදාට හිත හිතා ඉන්න ඕනේ පේන මේ පිටින් එහා පැත්ත තියෙනවා පේන්නේ පේන්නේ නැත්තේ නැති හින්දා නෙමෙයි ආවරණය වෙලා නිසා නීවරණයන්ගෙන් ආවරණය වෙලා හින්දායි පෙවුන්නේ නැත්තේ ඒකයි හිත හිතා ඉන්න ඕනේ හිතනකොට මේ හරියට මේ බැම්ම කඩන්න දරන උත්සාහය වගේ. එද හිත සමාධි වුණා කියලා කියන්නේ නීවරණ ධර්ම දුරු වුණා. එදාට ඕන්නේ පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ. මිරිගුව ගාවට ගිහිල්ලා අපිට හිතන්න ඕනද පවතින දේ පේන්නේ නැහැ පේන දේ පවතින්නේ නැහැ කියලා හිතන්න ඕනේද? ඕන්නේ නැහැ ඉබෙන් පේන ඒ මට්ටමටම එනවා මේ අර. අද අපිට ඇත්ත වෙච්ච කාම වෙච්ච මට්ටම ඕගලන්ට මිරිඟුවේ අපි දකින මට්ටමටම මනස ආවොත් ඕගොල්ලෝ මේ කාම ලෝකයේ මට්ටමේ මිදෙනවා. අද අපි තිරසංගත සතාගේ මට්ටමේ මිදිලා ඉන්නවා නමුත් හිතලා නෙමෙයි. ඒ වගේ කාම ලෝක කෙනාගේ මට්ටමේ මිදිලා ඉන්නවා අපි හිතලා නෙමෙයි. සම්මාදිට්ඨි. සම්මා සමාධිය නිසා දකින. දකිනකොට දැකීමට කියන සීල සමාධි ප්‍රඥා සම්මාදිට්ඨි සම්පූර්ණ. විමුක්ති මිදෙනවා. කාම ලෝකේ කාම ලෝකයා ලෝකෙ මිදෙනවා. කාම ලෝක කෙනාගේ මට්ටමින් මිදෙනවා. විමුක්ති ඥාන දර්ශන මිදුනා කියන නුවණ එනවා. කාම ලෝකේ ඉපදීමෙන් මම මිදුනා කියන නුවණත් එනවා. එතකොට සතර මාර්ගයෙන් තව ඊගාව මාර්ගය ප්‍රකට වෙනවා. ඒ කියන්නේ තව සංයෝජන ටිකක් දිනන උද්දම් භාගී. ඒ මට්ටමේ හම්බ වෙන ස්කන්ධ ටිකේ toy නුවණම යෙදෙනවා. එදාට ඉබේම නුවණ එනවා. වෙන නිවන් දකින්නවා කියලා කරන්න එකක් නෑ ඔච්චර තමයි තියෙන්නේ. ওই ටික කළොත් ප්‍රාර්ථනා ඕනේ නිවන කියන්නේ මොකක්ද කියලාද අමුතු සැකයක් ඕනේ නෑ. ඉබේමයි ලැබෙන්නේ. වෙන ක්‍රමයක් මොකුත් නෑ. ওই ටික මේක ආපහු අහන්න අහලා හරි ගන්න බලන්න හොඳට තේරෙයි මේ ඉපදීම නැති නොකර වෙන ගොඩ යන්න තැනක් නෑ. ඉපදීම නැති කරන්න ක්‍රමයක් නෑ සම්මාදිට්ඨියෙන් තොර. ඉපදීම කියන එක දැනගත්තාම අපිට තේරෙනවා මේ ඉපදීම මෙන්න මේ ස්වභාවය නැති කළ යුත්තේ. ওই ස්වභාවය නැති කරන්න වෙන ක්‍රමයක් නැහැ. ඉපදීම කියන එකට කෙටියෙන් ගන්න ආය දෙකක්ම නැහැ. ජාතිය කියන එකට ගන්න විපාක ටික. විපාක දෙකයි. ප්‍රතිසන්ද විපාක ප්‍රවෘත්ති විපාක. ප්‍රවෘත්ති විපාකයේ ස්වභාවය තමයි චක්කු විඥානයේ ලක්ෂණය තමයි රූප දකින. කියන එක. ඒ විපාකේ නැති නොකර gedhi නැති නොකර ඇට නැති කරන්න බෑ. නැති නොකර ගොඩ යන්න තමයි. ඒ හින්දා හැම දිනාටම ජාතිය නැති කරගන්න ලැබේවා කියලා උතුම් අජරාමර නිර්වාණ සම්පත්තිය පිණිසම මේ දේශනාව හේතු උපනිශ්‍රිය වේවා. මොකක්ද බලන්නේ? අපරාධ දැන් මට පොඩි ගැටලුවක් තියෙන්නේ දැන් අර චක්කු විඤ්ඤාණය ඇත්තේ චක්කු විඤ්ඤාණය පහළවීමත් එක්ක දැන් අපේ මේ කර්ම කොටස් ඉඳලා කියන්නේ. ඒවත් එක්කම නෙමෙයි. ඒ සිත පහළනොත් ඊගාව සිත උපදිනවා. ඒ සිත පහළනොත් ඊගාව සිත උපදිනවා. චිත්ත වීතියක් යනවා. දැන් අපි ඒ ඉඳලා දේවල් කරනකොට දැන් අපි බාහිර දේවල් අඳුරගන්නවා. ඒ අඳුරගන්නේ චක්කු විඤ්ඤාණය කියන්නේ. නෑ. චක්කු විඤ්ඤාණයේ ලක්ෂණය තමයි රූප දකින බව. රූප බලන බව. අපිට පුළුවන් රූප නොබල රූපය නිසා පේනවා කියන තැනක ඉන්න. රූප බලන එක වෙනම එකක්, රූපය නිසා පේනවා කියන සිද්ධිය වෙනම එකක්. ධර්මතා දෙකයි. රූපය නිසා හිතට පේනවා. අපි රූපය බලනවා නෙමෙයි. එතකොට චක්කු විඥානේ කෘත්‍ය නැහැ. චක්කු විඥානේ ලක්ෂණය තමයි හැම වෙලාවෙම වර්ණ රූපයක් පෙනිලා ඇති. බාහිර රූපයක් හම්බෙලා ඇති. ඇහැට උබ්බෙන් යන යමක් දැකලා ඇති. කියන තැනක. එතකොට මේ කාරණා හඳුනගන්න වෙන්නේ ඒවා කෘත්‍යයෙන්. අපි දන්නේ මනෝවිඤ්ඤාණයද චක්කු විඤ්ඤාණයද ඒවා නම් කරන්නේ ඒ කෘත්‍ය වලින්. චක්කු විඤ්ඤාණය කියලා කියන්නේ රූපේ විඤ්ඤාණයයි. ඇහැ මුල් කාරණාව කරගෙන සිත් ගොඩ පහළ වෙනවා. එයින් චක්කු විඥාන කියන සිතේ ඒ කියන්නේ ඇහැ මුල් කාරණාව කරගෙන චක්කු විඥාන සිත විතරක් නෙමෙයි භවංග මට්ටමේ මනෝවිඤ්ඤාණ මට්ටමේ සිත් ගොඩ පහළන. ඒකටත් මේ ඇහැ නිසාම රූප ආරම්මණ එනවා. ඊට පස්සේ ක්‍රියාසිත පහළ වෙනවා. විපාකසිත පහළ වෙනවා. කර්මසිත පහළ වෙනවා. ඔය ඇහැ මුල් කාරණාව කරගෙන පහළ වෙන සිත් ගොඩක ඇහැ මුල් කාරණාව කරගෙන පහළ වෙන සිතකින් බාහිර රූපය ආරමුණු කරන හිත තමයි චක්කු විඤ්ඤාණ කියලා හඳුනන්නේ. හඳුනා ගැනීම රූපය කියලා හඳුනා ගන්න එක. ඒිට මෙහා අපිට රූප සංඥාවක් පහළ වෙන. ඒ කියන්නේ මේ ධර්මතාවය හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට හැමෝටම ධම්ම සංඥාවක් හැටියට ලෝකෝත්තර මාර්ගයට. ඇහැට යමක් පෙනෙන මට්ටම හෝ පෙනෙන වස්තුව හඳුනා ගන්න මට්ටමකින් චක්කු විඥානය පනවන්නේ චක්කු විඥානයේ ලක්ෂණය තමයි රූපයකට නැඹුලා. අපි කියමු මිරිඟුව තියෙන තැනක චක්කු විඥානයේ ලක්ෂණය තමයි ජලය වගේ පේන එක බාහිරින් දකින. චක්කු විඥානයේ ලක්ෂණය. එතකොට මේක ජලයයි කියලා හඳුනා ගන්න. ඒ මට්ටම තමයි චක්කු විඥානයේ ලක්ෂණය. මිරිංගෝ නිසා ජලය වගේ Tamanට නම් පේන්නේ. චක්කු විඥාණයෙන් විඤ්ඤාණය වෙන්න රූපයක් කෝ. කෝ චක්කු විඥානයේ කෘත්‍යයට ඉඳ තියෙන කොතන? චක්කු විඥානය කියන්නේ රූපයක් නේ. හරි. මිරිංගුව නිසා ජලය වගේ Tamanට පෙවුනෝ කියලා නුවණක් ආවෝ. දැන් චක්කු විඥානයේ විඤ්ඤාණය රූපෙ පෙන්වන්න බට. දැන් නිරිඟුව නිසා ජලය වගේ Tamanට නෙපෙල්ලා තියෙන්නේ. චක්කු විඥානය යන පැනවීමෙන් පණවන්න පුළුවන් කෘත්‍යයක් තියනවාද? මේ ඔක්කොම සම්මත කරගත්ත නම් ඇහැ ඇතිකල්ලි රූපය ඇතිකල්ලි චක්කු විඥානය යන පැනවීම වෙයි. ඇහැ නැත්තම් රූපය නැත්තම් චක්කු විඥානය යන පැනවීම නැහැ. එතකොට ඒ එතෙන්ද යාට හම්බ වෙන්නේ ලෝකයට ඇහැයි රූපය චක්කු විඥානයයි කියලා හම්බ වෙන තැන මෙයාට හම්බ වෙන මොකද්ද? මනසයි ධර්මාරම්මනයි ටිකක් විතරයි. මිරිඟුව තියෙන තැනක හිතට මේ හිතට මෙහෙම පේනවා. හිතයි හිතේ තියෙන සිතුවිලි විතරයි. චක්කු ඒ ටිකෙන් පණවන්න ඇහැට පෙනුණු සිද්ධියෙන් පණවන්න චක්කු විඥානයයි කියලා. චක්කු විඥානයේ ලක්ෂණය දකින්න මෙහෙම බලන ගතිය. ඒ කියන්නේ අපිට අරමුණු පෙනෙන පෙනෙන මට්ටම මේ අරමුණක් ඉස්සෙල්ලාම ගැටෙන්නේ අපිට මනෝවිඥාන කියන හිතට භවංග භවංග චලන භවංග උපච්ඡේද කියලා ඒ ඉඳලා මේ ඇවිල්ලා තින්නේ අපි. අරමුණක් ගැටෙනවා කියනකොට ඒ කියන්නේ මේ නිමිත්ත මේ විදිහටම හිතට ඇවිල්ලා තියෙනවා අපිට භවංග මට්ටමට. අපි චක්කු විඥාණයෙන් ඒ කියන්නේ මෙහෙ බලන්නේ නැතුව මෙහෙම බැලුවොත් මේ හම්බෙන්නේ මනෝවිඥාන මට්ටම. එතකොට හොඳට බලන්න ඕනේ කිසිම උත්සාහයක ගතියක්වත් තියෙන්න බෑ මෙහෙට. එපමණ මෙහෙ මෙහෙ තියෙන්නේ කියන එක දල් නැඹුරු වෙච්ච පමණකින් චක්කු විඥානය කෘත්‍ය රූපයකට. ඒ කියන්නේ මිරිඟුවේ ජලය වගේ පෙනෙන ගතියේ බාහිර තියෙන ජලයක් ගැන උත්සාහ මාත්‍රයක්වත් අපිට නැහැ. අන්න ඒ මට්ටමට આવොත් මිසක පෙනෙනවා කියන මට්ටම ඔක්කොම චක්කු විඥානයි කියන තැනක ඉඳලා ඒක කතා කරන්නේ. එහෙම නෙමෙයි. එහෙම පණවන්නේ චක්කු විඥානයේද මනෝ විඥානයේද කියලා කතා කරන ඒවා තියෙන කෘත්‍යයට. චක්කු විඥානය කියලා පණවන්නේ රූපයක් බලනවා, රූපයක් දකිනවා, රූපයක් අරමුණු කරනවා, රූපයක ඇතිරෙනවා කියන තැනක. පංචද්වාරා වජ්ජන සිත උපන්නොත් පංචද්වාරා වජ්ජනයේදී රූපේ තමයි ඒ හිතින් අරමුණු කරන්නේ. රූපේ අරමුණු කළොත් රූපේ දැනගන්න හිත උපදිනවා. ඒ හිත උපන්නාම තියෙන ලක්ෂණය තමයි ආයේ මෙහි කිසිම දෙයක් චිත්තචෛතසික මුකුත් හම්බ වෙන්නේ නැහැ. චක්කු විඥානයේ ලක්ෂණය තමයි රූපයක් විතරයි පේන්නේ. ආයේ නාම ධර්ම ඒව මුකුත් පේන්නේ නැහැ. චක්කු විඥානයේ ලක්ෂණය තමයි රූපේ විතරමයි පේන්නේ ස්කන්ධ පංචකයක් හම්බ වෙන්නේ නැහැ. ඔව් වර්ණ රූප. සෝත විඥානයේ ලක්ෂණය තමයි ස්කන්ධ මුකුත් හම්බෙන්නේ සද්ද රූපේ විතරක් හම්බ වෙන්නේ. ආය දැන් නාම රූප කතාවක්වත් ස්කන්ධ පංචකයක්වත් ඕව මෙව මුකුත්ම නැහැ. ඒක ස්වාමීනාස දැන් අපි යමක් දකිනකොට ඒ දකින රූපයක් අපි දැක්කට පස්සේ අපි හඳුනගන්නවා. හඳුනගන්නවා. හඳුනගත්තට පස්සේ අපි කරන්න ඕන මේ ඒකේ තියෙන යථාර්ථය තේරුම් ගන්න එක නිරුද්ධ කරන නෙමෙයි. නැත්නම් ඒක අපි හඳුනගන්න නිරුද්ධ කරගන්න ඕනේ නැහැ. අපිට දැනගන්න පුළුවන් මට්ටමට එනකොට නිවැරදිව දැනගත්තා නම් ඇති. ඒක යථාර්ථය තේරුම් ගත්තා නම් ඇති ඇති. මොකද පෙනෙන මට්ටමේ නෙමෙයි දෝෂේ තියෙන්නේ දැනගන්න මට්ටම. පෙනෙන මට්ටම දැනගන්න මට්ටමට දැනගන්න මට්ටම තුලයි ඇත්ත කළා කියන්නේ. පෙනෙන මට්ටමේදී මේ ඇහැ කියන්න දන්නෙත් නැහැ, රූපේ කියන්න දන්නෙත් නැහැ, චක්කු විඤ්ඤාණ කියන්න දන්නෙත් නැහැ, මුකුත් දන්නේ නැහැ. දැනගන්න මට්ටමට එනකොටයි මේ ඔක්කොම ටික ගන්න. පෙනෙන මට්ටම හරියට සිහි නැති කරු මිනිහෙක් වගේ. අපිට පෙනෙන මට්ටම. දැනගන්න මට්ටමට එනකොට අපි ආපහු දැනගන්නේ ඇහැට අනුව රූපයට අනුව චක්කු විඥාණයට අනුව. එතකොට අපි දැනගෙන තියෙන්නේ අපි ආවි ජීවත් වෙලා තියෙන්නේ ওই ටිකට. අපි පෙනෙන මට්ටම සිහි නැති වෙච්ච මිනිස්සෙක් වගේ. දැනගන්න මට්ටමට එනකොට රූපය හම්බ නොවන විදිහට දැනගත්තාම රූපය කියන එකෙන් අපි ලෝකෙ මිදිලා. අපි දවල්ට කතා කරමු තේ ටික බීලා ඉන්න. අර තේ ටික ගේන්න කියන්නේ. දවල් දානෙන් පස්සේ එන්නම්කෝ මං කතා කරමුකෝ අපි.